etc. in the background. When air conditioner is switched off, I feel some kind of relaxation each time. When it starts and running, I am not disturbed. I did get distracted by certain type of walking noise, not by cough. My frustration is in sitting meditation. When I sit and relax, I can feel pains come and go. I can feel ankle pain joining the pain from the inner leg muscle and get res- responding from the back of the left head. I can stay calm and watching. My confusion is I can't relate any of these to the breath. It's too subtle. Bante kept, em- Bante kept emphasize the starting charge and breath which I just couldn't tell. When I sit still and relaxed, the breath is subtle but the head sensation is strong. Normally, the forehead like where a band- bandit. Sometimes the temples open or close, sometimes the top is open and close. Dear Bante, am I an insight meditation type? What should I do? Your advice will be greatly appreciated. Uh, regarding the sitting meditation, the latter part regarding the frustration, that is to say, as far as you know uh, feelings or sensation within the body, you are on board. That means you are mindful. So, selecting or prioritizing the whatever the sensation is the frustration. Don't worry about that. First make sure here and now I am sitting and within the sitting frame, whatever rising, just give the priority for the conspicuous, most prominent thing and then continue with that. Be happy that you are here and now. So if you are going to weigh, if you are going to select, if you are going to uh, give the priority for the object, then the frustration can come. But if you can be aware that I am here and now, I am sitting, and different feelings and different sensations happens, experience, let them happen. Let the mind to select whatever may be prominent, that may be the starting point. Second question. Dearest Venerable Bhante, I was walking on grass. At first grass was soft. Then I started feeling cut stems sharply under my feet. I felt these on about 20 points of my feet. Within brackets, didn't count though. I was continuing this way for a while, and my attention was under my feet. At one time, as I was coming to the end of line where a posture junction takes place, I was extremely careful to keep my attention in the primary object. I heard a sound, a sound of something hitting a tree leaf, but it was different. As I was turning, I saw a magpie with a beetle within its beak. Marrying the sound and the vision, I constituted the sound was of that magpie snatching the beetle off a tree leaf nearby. I quickly took my attention to the touch of the feet. Then I heard the crack and a crunch. By marrying the previous vision and the sound, I constituted the beetle became the food of the magpie with the sound of crunch. As I felt the beetle was eaten, my whole body shivered. I felt like I was the one in the middle of the beak and getting crunched. My dear Bante, this was the detail I got as I passed through a posture junction. To my understanding, my mindfulness was at, at its peak. At this point in time, even though the object changed, I am, am I correct in saying that? Much merits. May the bless of the triple gem be with you. So whenever the traditional thing, the normal thing is being challenged. Either you have to be utterly unmindful or fully mindful. So that is the point where mishap happens. So if you are uh, facilitating the mindfulness, you can see everything happen completely unwanted, irrational, uncompassionate, mm, but mind is fully aware. And in this case, it is something you observe outside. Sometimes you may be doing, a, committing a crime. You may be doing a wrong thing. And whenever the mindfulness come into being, you can do it mindfully, but you see how much it is costly. To do such an inefficient thing, unskillful thing, mindfully, you feel it is uh, costing. It's a friction. It's a psychological cost so you slowly, slowly uh, find the least frictional path and that is happening in the next event, not here. So likewise, mind is learning by outside missteps or inside missteps. So you must have enough time for the normal atmosphere to relax and regain your balance. And all of a sudden, some imbalance thing happen. And through that, you are learning this survival of the fittest and the the might is right. That's the way. So the day the mindfulness become mighty, and then you can observe them, you can't make the world peaceful uh, because it is running by its own mechanism. Only you can make sure that I am not committing, I am not contributing, at least I am not appreciating. So this is the way you understand our others' crimes as well as others' good deeds uh, happening in front of you as a lesson. You are part and partial whether you like it or not. So therefore, without judgmental, just be aware day by day, whenever you uh, understand, whenever you undergo these things, my mind become at the beginning very high peaks, spikes, but later it is normalized. So that is the way it happens. Even then, outside crime will never subsidize. Uh, sorry, the Maintain. Even the Buddha appeared, next door there was a butcher. He was killing uh, pigs. But the never go and ask them. It was continuing. So likewise, you understand it is not callous, it is not kind of a, uh, irresponsible. You see, this is the world. So therefore your, uh, the impact will be reduced so therefore, even in the posture junction, even the change of the object, even the very drastic things, some or the other mindfulness try to comprehend it, Mind will try to grasp it. And slowly, slowly you will understand this world is full of uh, abnormal things and mishaps. So if you are going to worry, you are the loser. So therefore, you have to maintain. Main thing is not to worry. But to continue, and more and more you go there, you will be more disciplined not to violate other psychologies, not to violate the existing balance, and that is the only thing you can do. Third question. Venerable Pandey, when I sit to meditate, I feel a general flow of air, so I knew I am alive. After a short time of feeling, the flow of air. I don't feel the breath and in a peaceful state of darkness where no breath is felt. Sometimes I see colors, purple, green, which I ignore. Then sounds and a few thoughts just pass by. It gets boring and I say acceptance, acceptance. After 30 to 40 minutes time, the knees hurt and I say pain, pain. If it persists, I slowly move the legs and sometimes need to get back to the beginning of the breath of the of feeling the flow of air or continue being in the dark choiceless awareness. Bante, listening to last night's sermon, I cannot break the breath to beginning or see any feature to, to get to the point of chittakshanas, awareness, which I gathered from the sermon is an important thing to do. Could you please advise on what I should do to progress? With blessings of the Triple Gem. Oh, this is the kind of a uh, thing mm, you are going to take mindfulness as the only thing upon which you can learn, you can practice, you can experiment with. If the mindfulness is not there, don't get disheartened. See what is the next prominent object and see it. But generally you can see each object is a bell-shaped curve. And whatever the perceivable level is less than 5%. All the others are below the perceivable level. So we are talking and making stories and fabrication, everything upon this perceivable layer. So that's enough. That is the access point. And whenever you get that, you have to understand theoretically or oh, in a deductive knowledge, there are a lot of iceberg. Only we can see and experiment with the tip, but there's a huge iceberg. So that very theory understanding will give you that appearing object and disappearing object is the main story in the uh, totality. But the tip is the only thing we can perceive, we can measure, we can touch, we can verify. Others are there. So therefore, whatever may be, uh, object, maybe the breath or rising and falling or maybe touching or in walking, uh, left and right maybe. But whatever we are perceiving is the tip of the iceberg. From there get the access and try to dig down and there you slowly, slowly learning to reaching the unperceivable areas whereby mindfulness will be very sharp and slowly, slowly you go. That means uh, object-wise you are going from the uh, conspicuous, gross, measurable to immeasurable. Mind-wise from the uh, consciousness to the subconscious. It equal. Whenever the object becomes subtle, mind becomes subtle. So therefore don't worry or don't think the breath is the only thing. Whatever the object is, the pattern is the same. So if the breath is not there, just be and what, see what is next uh, prominent thing and that will be the uh, object for you. So whenever breath is not there, it is nothing to worry. Maybe you are unmindful or breath is below the perceivable level. Both are valid options. So continue with that. Uh, there are signs to say the mindfulness is increasing now sharpening is happening. Only the rational mind and deductive part is the creating problems. Fourth question. It's a little bit of complicated um, question to relate, but I'll try my best. Most Venerable Bante, this is the most appreciation of the Dhamma talk yesterday. This is with most appreciation of the Dhamma talk yesterday. I would like to state how my mind changed from before the retreat to today to accept things as they are based on your advice in the Dhamma talk. It was as if you knew my struggle and specifically addressed them. Blessings of the Triple Gem. There are three columns. First column is before the retreat. Middle column is during the last few days. The last column is today, after the yesterday's Dhamma talk. First one um, uh, under before the retreat, uh, first uh, comment, carry out sitting practice for one hour. During the last few days, the response was, cannot sit still for more than 30 minutes. Today, kakkavata ඇති ආශාව accepted. Second comment, can maintain complete sati on body for one hour during last few days can only maintain for 15 to 20 minutes. Today, kakkavata ඇති ආශාව accepted. Third comment under before the retreat, when walking feels the sensations in the foot during the last few days doesn't feel any sensation, only know that I am walking. Today, kakkavata ඇති ආශාව accepted. The fourth comment under before the retreat, hardly any body aches and pains. During the last few days, continuous body aches and pains. Today, kakkavata ඇති ආශාව accepted. Fifth comment under before the retreat, feeling tired and sleepy only in the evenings. During the last few days, throughout the day, tired, sleepy, bored and lazy. Today, කක්කාවට ඇති ආශාව accepted. So that uh, instead of this tabulated form, if you can tell the last sitting, or otherwise we can say the best sitting from the last interview, that will give. And the best walking meditation, uh, instead of that chronological presentation, that is the best way. Otherwise, it will be, be lots of theses and research papers and all the kind of thing. Very difficult to uh, get the idea. Or whatever it may be, if you feel this tiredness, boredom, and lack of feelings and sitting for uh, less than 15 minutes improved to one hour and mindfulness and alert, that's a very good sign. So therefore, with this kind of alertness, what is the experience with the breath? If you are taking the breath as your primary object. What is the experience of walking? That part is thundering missing. So next time, please report with this alertness, with this lack of desire for this kakka or this defilement, what is the present sitting and what is the present walking meditation that will communicate more than this one. Fifth question. Most Venerable Bhante, I have been practicing Anapanasati. Uh, the, in, the breath is subtle. I experience rapture and pleasure, and this inspire, intensifies with complete fading away of breath. I now experience all sounds, pain as mind objects. Although there is no physical breath sensation, I still experience the in and out breath breathing process as a mind object. My understanding was that one still continues with the breath within brackets mind object in the instruction asasikamiti pasasikkamiti sikkati in the Anapanasati Sutta. However, your instructions are to, are to give up the breath completely and wash the mind without chetana and let paticca samuppada come into play. I hope I have not misunderstood the Dhamma. Please clarify. Please forgive me for doubting your instructions, Teruvan Saranai. Mm, yeah, there is a correction. Let the breath uh, teach you the disappearance, the clarity of the mind, patichahampade, but don't push the breath out. Don't manipulate the breath. The, if you are let the breath to take place, the natural course, it will teach the balance. So breath will be your precursor breath will be your guidance, so therefore just follow the breath. Uh, then your understanding is correct. Sixth question. My meditation experiences, sitting. Dear Venerable Bande, thanks to your brilliant question and answer sessions, my meditation effectiveness has increased dramatically. I can now meditate for 45 minutes straight without opening my eyes. These are my meditation experiences. I first observe the rising and fall, falling of my abdomen because it is the most gross and easy to observe object. I then move to observing my primary object, the breath. I am very happy now because my mind wanders less, so I can concentrate more. I have located the touch points of my breath. The in breath is cold, sharp, and I can feel the breath go up through my nose and up into my head. My out breath is relaxing and warm. Before I could only ob- observe the breath to the top of the lip, but now I can observe it as far down as my arm. I have also seen the shape of my breath. It is quite inexplicable that, and the best I can describe it is as a squiggly line. Soon my breath becomes so subtle that I cannot feel it any more. I then observe the sounds outside, not getting distracted by them. When it is silent, instead of my mind getting bored, I am alone and self content. I have just realized that there is so much to do in the sitting meditation, unlike before. Bante, please advise me in the areas of which I can improve in my meditation. So with further, metta, may you be blessed by the noble triple gem. So when you are furthering, when you are advancing, you start from known and slowly, slowly go to the unknown. Start with the boundaries and the boundaries will be disappear. Start with something explainable, end up with unexplainable. Starting with self, end up with the non-self. So this, the going beyond the boundaries and happening. Slowly, slowly it's happening. So when you go they go into the unknown, unexplainable, non-self, no boundaries, maybe you are you find to write what you experience in a correct way. But you, when you are trying, the others can understand. So therefore keep on practice. Even though it is put into difficult language, even though you can remark it, demarcate things with boundaries. Even you don't find yourself within meditation, never mind. You are on the process, on the progress. Let that boundaries to break off. Let the the power of language just disappears. Let the, the ego dissolve. But still, the present moment, lack of frustration, lack of tension will be improved. Seventh question. Theruvan Saranai, dear Bante, this is my sixth retreat organized under the Nisarana Vanaya banner. Walking. Able to maintain sati on walking within first few steps. Usually start walking by lifting, carrying and placing each foot. Able to maintain sati for 30 steps. Observed roughness of the footpath and softness of the grass felt warmness of the concrete and coolness of the grass, kept walking, transferring body weight from left to right, able to differentiate left foot from right by observing the way each touches the ground. Also observed movements of ankle and knees as I continued to walk. Felt pain in the ankle after 30 minutes of walking. Sitting. Three out of four days able to develop sati in almost every sitting meditation session. This morning I was able to maintain sati throughout the 90 minutes. Noted my inner breath is longer, within brackets 30 to 4, 3 to 4 seconds, than outer breath. Initially, my exhalation was just an outward gush. As I kept observing, inhalations became shorter and and par with exhalation. After few minutes, both inhalation and exhalation became shorter and disappeared. Body posture changed. Body sway left to right. Every time I was tired, tried to correct the body posture, the breath reappeared slightly and disappeared again. Felt pain in the knees but able to maintain sati throughout the period. Wish you a blessing from the Triple Gem. Loving, long live Pante. So more you practice, you will assimilate your own ways and means, but at the sacrification of your posture, primary object, whatever it may be, the mindfulness is continuous, even though it is not thick and even though it is not uh, steadfast, you can see the continuity and there you can see what what is the work within a day, you cannot do mindfully. So you can maintain, you can determine, my whole day I will be mindful. And then you can see some some places, there may be lack of mindfulness. But even then, it is not, due to the task is so hard. This may be you are the director, that is why. So whenever you get this kind of a long mindful sittings, uh, maintain it in the day-to-day -day activities also, or that sustenance of the that very mindfulness into the other postures, then uh, you will see the breadth of the mindfulness and the depth of the mindfulness, both must be important for the progress. Eighth question, it's a long uh, one. Dear Most Venerable Bante, I am writing to report my sitting meditation experience today from 5 a.m. to 6:30 a.m., which has been the most successful so far. I started by focusing on my posture and then could very lightly feel the breath going in and out. The breath then smoothened out quickly. During this retreat, I didn't really get the chance to see the details of the breath as it gets thin very soon. I know that I'm still breathing due to expansion and contraction of my upper body. Then a pain from my knees got my attention. I felt few other pain points arising too. Slowly the pain points get aggravated. I did my best look to look at the pain as a third person. Then I felt like the pains started to pulsate with my breathing. After about 25 minutes observing a pain, I took a break. Then I started my sitting again. This time the intense pain was not there. I was simply staring at a big white screen. I could hear sounds, feel a light pain, but that was in the background. I did this for like 20 to 25 minutes, took a break, and continued. Still, it was the white screen. I felt from inside that I was that I was getting a bit bored and uneasy staring at this white screen. I observed some sort of an anger or irritation occurring, expecting something to play up on the white screen. And this continued till the end. Bante, please advise me to enhance my practice. Also, I would like to take this opportunity to make a confession as I really respect you and have a lot of faith in you as a teacher. In my day to day life, I have developed an addiction to pornography. I started during my uni days and kept building. I know it is bad and has harmful effects to life. I have done so much of research, watched talks to get out of it, but suddenly the urge arises from nowhere. Since I have started to practice mindfulness, I have tried to use it to tackle my addiction. I know I'm after a very short lived pleasure, that leaves a lot of regrets afterwards. I have noticed when being mindful of my actions, the, then I do not get the pleasure of watching it as I am closely observing every bit of the action. Sometimes I tend to think mindfulness go away. I need to enjoy this video. Since my mindfulness practice is not very strong as yet, I have seen as soon as I am not mindful, the addiction kicks in and I get washed away with the scene. But after all this practice, I have a lot of faith of the curative effective, effective of med- mindfulness in such matters. I will promise you that I will be a test case on this and will get out of this 100% with the use of mindfulness. I have no other than you to let this out, and so I said it. You can see me somewhere in the audience, and now you are hearing to what I have to say. So I think it is as good as a one to one conversation. I will really appreciate you have any further advice. May you have a long healthy life and touch more help, helpless innocent lives like mine. May the triple gem bless you. I apologize if I offended anyone in the audience by letting this out with metta. So for the latter part, the best uh, two things I can add. Of course, uh, some kind of organizing of the theme. but I mentioned, they have regularity in your practice. This time for walking, this time sitting, this time this, that, that. So whenever you faithful to your timetable, you find there is no much of a relaxing time. I mean that uh, time is allocated. So you are faithful to the timetable, so lesser chances for this kind of a, uh, a uh, habitual things to flow in. And uh, whenever such a conquering happens, try to keep your primary object, whatever may be the primary object at that time, as much as possible noting, maybe labeling. In a gross way, that's the way we can, you can just not to develop the momentum of the bad habit. Because this is the most deep-rooted defilement in our, our life. So therefore don't look uh, simple. It's very, very complicated, very intricate. So therefore have a regularity in your timetable so that you know what to do at that time. Don't transgress. And whenever this kind of a trend sets in, uh, keep something noting again and again if you are sitting, if you are walking, if you are whatever it may be, so that the, the gathering of the momentum of this, of these bad habits will be reduced. Not a single one in the audience uh, are away from that kind of bad habits. Can't help because life is that. Life is for the progeny. That's for the propagation. That's the way it is happening. So therefore, life means that. So you have to have regularity in your practice as well as the primary object, whatever may be, not it in an, uh, aggressive way, just to keep this bad trend down. And uh, even then, long time practice only we can achieve something. Ninth and the tenth questions are written by the same person. Ninth question, Venerable Bhante, in my sitting meditation, I first observe the posture, the touching points, and the stillness of my body. Then the breath near nostrils or rising and falling, whichever one is prominent at the time. Sometimes I label them as in as in breath and out breath when my mind feels shaken or highly distracted. Once it settles, I notice its characteristics length of the breath, hot and coldness, at other times, I noticed just knowing it as breath. Yesterday, after lunch, during mindful sitting, my mind was a lot shaken with thoughts. Weird images appeared, it was unpleasant. Then I forced back to notice my breath. If I couldn't see breath, I noticed my posture. However, after a while, I noticed my mind was feeling restless again. I tried pushing it away by bringing back my attention to breath, but it keeps coming back like a balloon pushed inside water. Today morning, also the very same thoughts appeared. This time, I tried noticing my breath, but soon it goes back to thoughts. I noticed my mind was time to time checking my posture. I was I also noticed sounds appearing, but thoughts were very adamant. Throughout one hour of mindful sitting, this was my experience. Bante, these thoughts that appear again and again, I can clearly say it is Chandra. It is revolve around a particular person. The incident happened in the past and now making new stories out of them for the future. When these thoughts appear, it soon conquer my mind and I can see I'm kind of in a dreaming world. I do try to bring back to the present, but knowing it still wanders. Regardless of whether I sit down and meditate or in daily life, I do experience this. It has come to a point which is irritating and bothersome. I cannot properly focus to any work due to this. Bante, please forgive me and kindly help me conquer this situation much, much merit to you with metta. So this is uh, not transgressed. It is obsessing the mind. That is called obsessional kind of defilement. And that may be due to uh, directed dispositions or anusaya. So therefore we, one must be happy you are not transgressing. This at the obsessional level so that obsession also not due to the atmosphere here and now, because this atmosphere never provoked that kind of thing. Basically from the some kind of a habitual, some kind of a uh, directed disposition, so underlying tendencies. So whenever it happens, if you can be mindful without much of reaction, no new seeds arising. But if you become attached or distracted or agitated, then there may be some new thoughts, new volitions, new uh, willful action can take place. So don't let it happen. If it is so, new cycles are starting. So let it go. Each time it appearing, even one can notice, uh, more and more appearance, its charge reduces, its strength reduces because it's catharsis. Going out, and more it going out, more peace you have, but very difficult to see when it is happening again and again there's a reduction. It appears like almost flat. But the main thing is you must not transgress it and uh, don't don't going to have likings and disliking even if it is happening note it because the buddha mentioned the likings and disliking hap happening according to this kind of thing is very gross. It is olarikam, patisampanna, sankata. It's happening here and now. It's very gross. And it is assimilated, not early, not after. It is here and now. So therefore you must understand what is your coloration of your mind. And that means not letting, letting it to transgress and this is happening due to the past karma forces. Let go, let catharsis and keep your peace of mind as much as possible without being judgmental. Last question. Venerable Bhante, I sat down to meditation determining I would not change my posture no matter what. Because I rushed to the hall, when I sat down I saw my whole body was vibrating and how heat was releasing. Once it slowly settled down, I noticed the touch points and focused to the end of spinal cord. Then automatically I observed my breath in and out with the gushing sensation, pressure building up and releasing, and hot and coldness of air. I was just observing this, knowing it clearly as in and out breath. Then pains arose. Here I noted as pain, pain. It kept increasing. Then I looked at my other knee and the other joints of the body, which had no pain. Yet I could notice my left knee suffering from pain. I had no anger or irritation. I just observed. At the same time, my mind was remembering your Dhamma talk and Kamatahan related to this situation. Sometimes my mind was chatting along with it. The pains are still there, now it is severe. Yet I reminded I have to go through this to understand dukkha and samsara would be much painful than this. Whilst noticing the pain, I recalled how Lord Buddha stayed for six long years as ascetic life. This helped me to stay longer with few adjustments for 1 hour and 45 minutes. Then this pain became a thrill. I started noticing its characteristics, how muscles were tightening and heating. I was very mindful now. Then it slowly shifted to a very calm state. Body felt like a one single object, some parts energy, like with particles or no boundaries, and other parts mass with distinct boundary. I noticed sounds in the background. I was just being, observing pain and sounds. Mass energy, like state, breath in front, breath in and out. I observed this for last one hour of sitting. I was still like a statue outside, but everything was happening inside my body. I felt peaceful and joyful. I think I kind of like this state of mind. Bante, I have two questions. Number one, is it possible to go to this system approach with mass energy like state, even without noticing the initiation, object, and then displacement? Second question, after yesterday's Dhamma talk, I realized I was wrong to like that deep calm state of mind as it is just a halt in the journey. Bante, kindly advise how I can proceed from here. Blessings of Triple J with Metta. Uh, specifically, when we are in a continuous or residential retreat, when we give a chance for sitting meditation, we have no choice to go to system approach or to the reductionism. So therefore, let the situation decided by itself and don't be judge, uh, premeditated. And for the beginners, usually it says you start with the reductionism and let the system to come. So this difference is there for the beginners and for the advanced yogis. So whenever the uh, system happens, it is the, when the maturity happens, it happens. But don't you, you can't go there. They, when, if it is not there, to understand mind is now for the reductionism, that's also well and good. So later, as the second part appears, both you have to be equipoised and balanced mind for the both. So therefore later you may understand this liking and disliking for the reduction in the system is due to the immature situation, but the maturity happened, both are the same. Both are reciprocal each other. So you are on the process. So let it happen. Don't try to be smart to, to get this or that first. It is happening. Just follow suit. That concludes the uh, questions in uh, English. I have an announcement. Um, we will be playing the basic instructions once again today at 3 p.m. as follows Singhala in this hall, English in the tutorial room. If you wish to l- listen, please join. Mr. Udanta and Miss Anne are kindly requested to assist with metta. I think it's from Amararath. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීනි අද දවසට කමඨහන් වාර්තා ලැබිලා තියෙනවා 24ක් භාවනාවට අදාළ 22යි ධර්මදේශනයට අදාළව දෙකකුයි සංවිධායක මණ්ඩලයේ නිවේදනයකුත් තියෙනවා මේ සියල්ල සියලුම වාර්තා සභාගත කිරීමට ඔබ වහන්සේගෙන් මට අවසරයි මම මුලින්ම සංවිධායක මණ්ඩලයේ නිවේදනය කියලා ඉන්නම් පහත නම් සඳහන් යෝගී මහත්ම මහත්මීන් අද දින සවස 3ට පිරිමි ඇතුල් වීමේ දොරටුව අභියසට පැමිණෙන්න. අතිගරු ස්වාමීන් වහන්සේ සතිපාල සතිපාසල සම්බන්ධ කරුණු කීපයක් සාකච්ඡා කිරීමට මෙම කැඳවුම කරනු ලැබේ. මන්නම් කියවන්නම්. තිලක් මුදලිගේ නිලන්ත කරුණාරත්න වසන්ත මොහොට්ටි ආරච්චි අනුෂා වනසිංහ මුදියන්සලාගේ කෞෂි මාදුගොඩ සමන්ත රාජපක්ෂ, දිල්රුක් රාජපක්ෂ, චතුර සෙනරත්, ජයන්ති වීරසූරිය, පියුමිකා ආර්යදාස, චම්පා රණසිංහ, රුවිනා රාජපක්ෂ, දිලිනි කඳව කහඳවල, අරුණ දේවසුරේන්ද්‍ර, කුෂලාන්, තමානි, නිලංකා ප්‍රේමචන්ද්‍ර, ගායන සුමනපාල, නන්දන, ප්‍රියංකා විතාන, ඩිලන් වීරසූරිය, සුමුදු, වතාෂා, මානෙල් හරීන්ද්‍ර, අනුරාධ, රාජිත, චමිලා, චාන්දනී, තුසිත, ගයාන්, චන්ද්‍රහේරත්, පර්සි අසරත්න. ඔක්කොම කී දෙනෙක් ඉනවද? මම ගන්නේ නෑ. 33යි. පාඩු නෑ. මයින්ද. අද දවසේ ප්‍රශ්න පළවෙනි එක ගරු ස්වාමින් වහන්සේ ඊයේ දවසේ ප්‍රශ්න සාකච්ඡා කරන වාරයේදී දුක්ඛ සත්‍ය පිළිබඳ කෙටි විස්තරයක් කෙරුණි. එහිදී ඔබ වහන්සේ පැවසුවේ සිතට දුක් දෙන අවස්ථා ආවිට ඒවට මුහුණ දෙන්න නමුත් සිත පරිස්සම් කරගන්න යනුවෙනි. ප්‍රායෝගික ලෝකයේදී අප සියලු දෙනා දුක් පීඩා වලට මුහුණ දෙයි. මෙහිදී අප සිත පරිස්සම් කරමින් ඒවට මුහුණ දිය හැකි අයුරු පහදා දෙන්නේ නම් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔය ඒ පිළිබඳව ඇති වෙන මනාපමනාප දෙක. එහෙම නැත්නම් මේ අසවලා මේක කෙරුවේ කියලා ආත්මවාදයකට දාන්න ගියොත් දිගින් දිගට යනවා. ඉතින් ඒ නිසා හිත කරදර ගන්න එපා. වැඩේට මුණ දෙන්න. අසවලා කරපු දෙයක්වත් මේ මොනක්වත් නෙවෙයි වැඩේට මුණ දෙන එකයි තියෙන්නේ. කාගවත් දොස් දකින්න යන්න එපා. හිත කරදර ගන්න එපා ස්වාමිනේ කියලා කවියක් තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ඉරියව්ව පිළිබඳ වැටහීමයි. මෙසේ ඉරියව්ව පිළිබඳව අවධානයෙන් සිටින විට වර එක මුළු සිරුරත් තවත් වර එක මුළු සිරුරේ තවත් වර එක සිරුරේ සියලුම කුඩා සෛලත් ඊතා වේගයෙන් චලනය වන කම්පණය වන බවක් වැටහි. ගැඹුරු හා සමීප විස්තර නොදකිමි. නමුත් සමස්තයම එක් චලනයේ ශක්තියක් බව වැටහි. ඒ අතරතුර ශරීරයේ යම් ස්ථානවල තදවීම වැగిරීම උණුසුම් සිසිල් ගති අත්විඳිමි. එහි ස්වභාවය පමණක් හඳුනා ගනිමින් ශරීර කොටස් හඳුනා නොගෙන සිටීමට උත්සාහ දරමි. විටක සාර්ථකය, තවත් විටක අසාර්ථකය. අත්හා පාදවල සීමා මායිම් නිර්ණය කිරීම ඉතා අපහසු බවක් දැනේ. විටක උඩුකය ඉදිරියට බර වෙන බවත් ඒ සමගම කොන්දේසි හින් වේදනාවකුත් දැනේ. සිතුවිලි පැමිණ නැවත පිටව ගියත් ඒවායේ දැඩි පීඩාවක් නැත. සමහර පරයන්කවලදී නින්දට නොඇටි මුළු පරයන්කේම අපූර්වට මිසෙක් අපූර්වට මිසේ කම්පන ස්වභාවයක් අත්දැකීමේ. මේ වචනේ මට හරියට හොයාගන්න බැස්සෝ. සමහර පරයන්ක වලදී නින්දට ඇද වැටෙන්නේ සූදානම් නින්දට ඇද වැටෙන්නට සූදානම් වන විට ඊතා තීක්ෂණව එදෙස බලා සිටීමට වෙරදරමි. එක්වරම නිදිමත්ට යෑම වැළකී නැවත ප්‍රകൃතියට පැමිණෙන ආකාරය දකිමි. නින්දට එළඹෙන අවස්ථාවේ කිසිදු තේරුමක් නොමැති මායාවී සිහින වැනි යමක් දුටු බව මතකය. මූල කර්මස්ථානය ඉරියව්ව වන බැවින් ප්‍රകൃතියට පැමිණෙන විට නැවත සතිය පිහිටන්නේ එම ඉරියව්වේද යන්න නිශ්චිතව දැකගත නොහැකිය. වරදක් ඇතොත් නිදොස් කොට ඉදිරි උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මුල් කොටසේ ගත්තොත් එහෙම මේ කය කියලා ගන්න එක හෝ එතන වේදනා කියලා ගත්ත එක ගත්තත් ඒක කවම දායකවත් එකේ සීමාවල් නැහැ. ඒතර සීමාවල් නැති වුණට අපි ළඟ නිකන් බොඳ වෙන ගතියක් කැමැති නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ දුක පැතිරලා තියෙන ලෝකෙ පුරා මම මගේ කොටස සීමා කරලා ගණ්ඩා කරනවා. ගත්ත ගමන් ඒක මගේ දුකක් පාටපත් වෙනවා. ඒ නිසා දුක තියෙනවා ඇතුළත පිටත කියලා සීමාවක් නැතුව තියෙන දැක්කොත් මේකෙන් හැමදාම දුකයි ලෝකේ. එහෙම නැත්නම් හොඳයි නරකයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඒක අර මගේ කොටස වෙන් කරගත්තට පස්සේ තමයි මම වග වෙන්න ඕනේ. කතන්දර හදන නිසා ඒක දිය වෙලා යනවා දකින්න කියන එක තමයි අර අංශු වලට කැඩලා ගියාම සීමාවල් නැහැ. ඉතින් ඒකට අපි ඇත්ත කැරලා හරි සීමා හදා ගන්නවයි කියලා කියන්නේ මගේ දුක් කොටහ වෙන් කර ගන්න හදනවා. ඉතින් භාවනාදී එක දික් දිය කරලා පෙන්නෝ ආයෙකතු කරලා පෙන්නෝ ආයෙ දිය කරලා පෙන්නෝ ආයෙකතු කරලා පෙන්නෝ හරියට මීමැති පොදියක් වැස්ස වෙලාවට එකතු වෙනවා අවුව වෙලාවට පැතිරෙනවා. ඉතින් මේ මීමැස්සන්ට මොකුත් වෙලා නැහැ. එකතු වෙලා හිටියත් කිහිල්ලා හිටියත්. ඉතින් අපිට අර ඔක්කො පොදි ඕනේ කරන්නේ කරදර වල තියෙන ආශාව නිසා. බුදුජානන්තේ දෙන අවස්ථාව ඕනනම් දිගහැරලා යන්න අරපා. ඕන ඇකිල්ල තියෙන්න අරපා. මේ දෙකෙන් කොයි එකටද වැඩි කැමති කියලා බලන්න. එතකොට තේරෙයි Taman මේ දුක පිටර පැතල යනවට කැමතිද නැත්නම් එකතු කරලා මගේ සාක්කුවේ දාගන්න කැමතිද කියලා. ඉතින් ඒකට කාටවත් දොස් කියන්න යන්න බෑ. ඒක Tamanගේ තක తీරුකම. Tamanගේ දුකට තියෙන ආශාව. ඒ නිසා මේ අවස්ථාව දුන්නට බුදුහාමුදුරට ස්තුතිවන්ත වෙලා ලක්ෂ කෝටි වාරයක් අවස්ථාව දෙන්න. එතකොට ඔක ඉදිරියට යනවා. ඉදිරියට කියන්නේ ඔකට ඔගේ වැඩ ගන්න හැටි තේරුම් ගන්න. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානය කයේ දැනීම දෙස බලා සිටීමයි. පරයන්කේදී දැනෙන ඉන්නා බව දැනීම වේදනා හිස් බව හා සමහර විට දැනෙන හුස්ම රැල්ල දෙස බලා සිටිමි. මීට අමතරව ඊයේ උදේ සිට ඇතුළත කතාව පවතී. ඇතුළත කතාව ලෙස මේ ප්‍රශ්න මතුවේ. පුද්ගලයෙකු සතු උපනිෂ සම්පත් යනු මොනවාද? ඒවා කර්මය හා කර්මඵලයෙන් වෙනස් වෙන්නේ කෙසේද? එම උපනිෂ සම්පත් පෙන්눔 කරන්නේ ඒ පුද්ගලයා භාවනා කරන විටදී පමණක්ද? සාමාන්‍ය ජීවිතයේදී මේවා පෙන්වන්නේ නැත්තේ ඇයි? ධර්මදේශනයේ අවසානයේදී අද දවස තුල අපි කළ සියලු කුසල ශක්තියින් ලෝකවාසීන් සමග බෙදා ගන්නා ලෙස මතක් කරමින් පින් දෙනවා. මෙලෙස උපනිෂ සම්පත් වැඩිමක් සිදු නොවේද? බව බව තණ්හාව ලෙස දැන දැනත් මා මාගේ සහෝදරියව මේ මගට යොමු කරන්න උත්සාහ කරනවා. නමුත් ඇයට මේ සඳහා අවශ්‍ය උපනිෂ සම්පත් ඇත්තේ දැයි සැක හිතෙනවා. ඊයේ මා තුල කලකිරීමක් ඇති වුණා. ඒ ක්ෂණයෙහිම වැටහුණා ඒ බුද්ධාදී රත්නත්‍රය ගැන නොවේද කියලා. එය මේ සභාව ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් හිතුණා. මේවා හොඳ පරයන්ක එක තොරතුරු නොවුනත් මගේ සතියට හසු වූ දේවල්. මේවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යයි මෙනෙහි කළද නැවත නැවත පැමිණේ. මේ සංසාර ගමනේ එන ක්ලේශ මාර සේනාව දුරලන්න ඔබ වහන්සේගෙන් පිහිට පතමි. නිදුක් නිරෝගී සුව, තෙරුවන් සරණයි. ඔය වෙනකොට තමන්ගේ මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරන්නේ නැතුව ඌවට පොහොර දෙමීමක් තමයි ඌව ලියනවා කියන්නේ. බයිනරි ලොන්ට ඉනි මම බැඳිලා. ඌව ලියලියා කී කිය යන්න එපා. ඒකට තමයි කියන්නේ පංච කරනවා කියන්නේ. ඒ වෙනුවට ලියන්න මට එක චිත්තක්ෂණයක් පුළුවන් වුණා අනපනේ බලන්න. මට එක පියවරක් පුළුවන් වුණා වම් දකුණ තියන්න කියලා. අරදී වැඩි කරන්න මෙව්වා මේ පෝෂණය කරන්න එපා. ඔය ලියමනේ වෙන්නේ පෝෂණය කිරීමක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්ම දේශනාවට අනුව හතරවෙනි ධර්ම දේශනාව හුස්ම ඊතා තුනිය වූ පසු සිතවිලි වේදනා පිම්බීම හැකිලිම යලි කරලියට පැමිණේ මා මේ తත්වය මාස 6ක සිට පමණ අත්විඳිමි එෙහිදී ඊතා සියුම් වූ ආනාපානයේ කෙරෙහිම සිත යොදාගෙන සිටින අතර අවසානයේ එය ගෙවි ගොස් හිස් අවකාශයකට පැමිණියා. ඔබ වහන්සේ කමඨහන් සුද්ධ කිරීමේදී ගොජේ දෙස බලන ලෙස ලැබුණු උපදෙස් අනුව එය කිරීමට පළමු දින දෙක උත්සාහ කළද එය ඊතා වෙහෙසකර වූ අතර මා අතරමං වූ සයක් දැනුනි. තුන්වන දිනේදී මා ගොජේ දෙස බැලීම අත්හැර යලිත් සුපුරුදු පරිදි තුනී වූ ආනාපාන සතිය නිරීක්ෂණය කළ අතර එය ගෙවි ගොස් හිස් අවකාශයටත් නැවත තුනී ආනාපානයටත් වරින් වර මාරු විය. එමෙන්ම එසේ කරන විට පළමුව තිබූ වෙහෙස සහ සැකය නැති විය. එහෙත් ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී එම අවස්ථාවේදී එක අරමුණක්වත් තෝරා නොගත යුතු බව පැවසුවා. මා කළ යුතු දේ පිළිබඳ මහත් ගැටලු සහගත තත්ත්වයක් ඇති බැවින් සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය කියන්නේ මම උත්තර දුන්නත් ඒක පැටලව ගන්න ඉඩ තියෙනවා. භාවනා යන්නේක ගොජේ නම් ගොජේ බලන්න හිතන හිතන බලන්න ආනාපානෙ පේන ආනාපානෙ බලන්න සැක නම් මෙනෙහි කරන්න. සැක නැත්තම් මෙනෙහි කරන්නේ නැතුව පැමිණෙන දේ ගන්න අරක බලන්න මේක බලන්න යන්න එපා. ගියොත් අනිවාර්යයෙන්ම ආතතියක් එනවා. පේන දේ බලන්න සැකනම් විතරක් මූල කර්මත්තානේ මෙනෙහි කරන්න. නැත්තම් එන දෙයට යන්න අරින්න කියලා තමයි තරල උපදෙස් දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි පරයන්කේ හිඳගෙන ඉරියව්වට සිතේ දූ පසු සතිය નિરાයාසයෙන්ම ආශ්වාස ප්‍රාශ්වාසයට යොමු වේ මේ ඊතාවත් සියුම්ය මද වේලාවකින් ඒ සියුම් ආනාපානය සම්පූර්ණයෙන් ගෙවි සිත අවකාශයට වැටේ එය තිත්‍රාශියක් සහිත තැනකි වරින් වර සිතුවිලි ඇතිව නැතිවේ එමෙන්ම පිටෙහි වේදනාවක්ද ඇතෙම් විට දැනේ පිටත සහ ශාලාවේ ශබ්ද ඇසී නැති වී යයි. මේ එකදු අරමුණක්වත් අවකාශයෙහි පවතින සතියට කිසිදු බාධාවක් නැත. මෙලෙස විනාඩි 5-10ක් පමණ සිටින විට නැවත ඊතා සියුම් ආශ්වාස ප්‍රශ්වාස මතුවේ. එය නිරීක්ෂණය කරන විට නැවතත් ගෙවි ගොස් සිත අවකාශයට වැටේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම අවකාශය රූප කර්මස්ථානයේ සම්පූර්ණයෙන් ගෙවී යාමද සතිය වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒක ඇත්තටම රූප කර්මත්තනේ ගෙවි යෑමක්ද කියලා රූප කර්මත්තනේ දිගේම යනකොට ගෙවි ගියාද නැද්ද කියලා දැනගන්න පුළුවන්. පිට කෙනෙකුට කියන්න බෑ. ගෙවෙන්නේ ඉස්සල්ලා මේක අවකාශය කියලා කියනවාද? එහෙම නැත්නම් අරමුණු තියෙද්දිම ගෙවුණයි කියලා කියනවාද? ඒක ඉතින් කියන්න බෑ. නමුත් ඒකේ පාඩුවක් නෑ. යන්න යන්න යන්න යන්න අරමුණ ගෙවා දැමීමේ ශිල්පේ එන්න එන්න දියුර වෙනවා. පිට කෙනෙක් මොකක් බලලා කියන්නේ. ඒක නිසා බලන්න පේන රූපේ ඉවර වෙනකම්ම ක්ෂය වෙනකම්ම වැය වෙනකම්ම නිරුද්ධ වෙනකම්ම බැලීමේ කලාව තමයි ඉගෙන ගන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානය වන ආනාපාන සතිය ගෙවි ගොස් මම දැන් මෙතන කියන තැන ඉන්නා විට කලාතුරකින් සිතුවිලි ඇවිත් යන බව පෙනේ. දැනීමද ඇති වී නැති වී යන බව පෙනේ. මෙසේ උපේක්ෂාවෙන් පැයක් පමණ පහසුවෙන් බලා සිටීමට හැකිය. මේ විදිහට භාවනා කරගෙන යන විට සතර අපායෙන් ගැලවීමට හැකිවන්නේ පළවෙනි එක කොපමණ කාලයක් භාවනා කිරීමෙන්ද දෙවෙනි එක එසේ නැතිනම් යම්කිසි සම්දිස්ථානයක් කරා යා යුතුදයි දැනුවත් කළ හැකිද මේ ප්‍රශ්න දෙකට ගරු ස්වාමීන් වහන්සේගෙන් කරුණාවෙන් ප්‍රශ්න දෙකට ගරු ස්වාමින් වහන්සේගෙන් කරුණාවෙන් පිළිතුරු පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිරෝගී භව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. තෙරුවන් සරණයි. විචාර රචනයේ මුල් කොටසේදී සතිය ගැන කතා කරනවා. මේ කොතනදීද සතර පායරෙන් ගැලවෙන්නේ මොන ස්ථානද පයින්නවා කියන ප්‍රශ්න කවදාකවත් සතියෙන් පයින් නැගෙන ප්‍රශ්න නෙවෙයි. ඒවා සතිය කැඩිච්ච බවට ලකුණු. ඒකට පොහොර දෙන්න යෑමෙන් වෙන්නේ උත්තර දෙන්න යෑමෙන් වෙන්නේ සතිය කඩන්න උදව් කරනවා. ඒක දැනගන්න මේ ප්‍රශ්න කියලා කියන්නේ ප්‍රශ්න සතිය නෑ. ඒ නිසා කරුණාකර බලන්න මේ ප්‍රශ්න තියේදී පුළුවන් ද මගේ අරමුණට යන්න. පුළුවන් ද මට සතිය පිහිටවන්න. එතකොට කවුරුත් කියන්න ඕනේ නෑ Tamanටම තේරෙන පටන් අරගනි. මේ ප්‍රශ්න මාර්ගයෙන් හෝ උත්තර මාර්ගයෙන් සතිය කඩන්න මායя කරන ප්‍රයත්නය. නිසා මෙවට පොහොර දාන්න එපා. අහිංසකව මූල කර්මස්ථානට යන්න සතිය පිහිටවන්න. සක්මන් භාවනාව දවල් ආහාරයෙන් පසු වම දකුණ ඔසවමි ගෙන යමි තබමි ලෙස විනාඩි විනාඩි 25ක් පමණ සක්මනෙහි යෙදුමි. සිතවිලි ගලා ඒම වෙනදාට වඩා අඩු බව දැනුනිද එම සිතවිලි දිහා බලා ඒවා ඇති වී නැති වී යන නිසා ඒවා වරහන් තුල මල්ටිප්ලයි වැඩි කිරීමට වෙනදා ලෙස නොගියමි. සිතවිලි නැවත කඩින් කඩ තව අඩි 5ක් 6ක් යාමට හැකි විය. පසුව දුර සහ සතියද වැඩි විය. එවිට සතිය තිබියදීම කවුද සක්මන් කරන්න කිව්වේ? සිතුම් නැත්නම් කියා ප්‍රශ්නයක් ආවේය. ඒනම් මට නැවත සිතවිල්ලක් ආබව දැනගැතුමි. ඒ කියපු කෙනා කවුද? කොහේ කියා නිරීක්ෂණය කෙලිමි. නමුත් සොයාගත නොහැකි විය. සවස නැවත සිතුවිලි අඩුවෙන් සක්මන කෙලිමි. දැන් එන සිතුවිලි ගරු ස්වාමීන් වහන්සේ සමග කතාවයි. මාමය ලියන්නේ කෙසේද? කියන්නේ කෙසේද කියායි. ධෛර්යයෙන් ඒ දත්හලෙමි. සිතට සතුටක් සහ නිසල බවක් දැනුනි. පරයන්ක භාවනාව. ආනාපාන සතිය. සතිය ආශ්වාස ප්‍රශ්වාස නාසයේ ගැටෙන ස්ථානයේ ඊට හොඳින් දැනුනි. ලක්ෂණ ප්‍රකට නොවුනත් මේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය කියා වෙන් කළ හැකි විය. ක්‍රමේන්නේ තුනී වෙද්දී නොනවත්වා කටට කෙල උනන්නට විය. මේ මීට පෙරද ඇති වී පෙරද වී ඇත. නමුත් අද මෙය ශරීරයේ ආපෝ ධාතුව ප්‍රකට වී ඇති බව හඳුනා ගතිමි. ගිලින විට ඇතිවන ශබ්දයන්ට අවධානය යොමු කළෙමි. උරහිස වරහන් තුල left වේදනා ඇති වූ විට ඔබ අවවාද කළ ලෙස දකුණු උරහිසට අවධානය යොමු කළ විට අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. කිසිදු වේදනාවක් නොදැනුනි. ඉන්පසු తాවකාලිකව ආලෝකයක් සහ කඳු වැටි වැනි දර්ශන පහළ විය. සිතුවිලි නැති බව දැනුනි. මෙයද ඇති වී නැති වී යන දෙයක් බව සිතන විට නොදැනුවත්වම මූල කර්මස්ථානයට සැහැල්ලුවෙන් පැමිණීමේ ඔබගේ නිවැරදි කිරීම අගය කරමි. නිදුක් නිරෝගී වේවා. ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ওই තව දවස් හතරක් පහක් තියෙන නිසා ওই විදිහම කරලා තහවුරු කරගන්න එකයි තියෙන්නේ. කඩා ගන්න එපා. මේ ඇති කරගත්ත ගැම්ම මේ ඇති කරගත්ත එකලස කඩා ගන්න නැති එක තමයි අපේ තියෙන සාමාන්‍ය බුද්ධිය. අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මූල කර්මස්ථානය ආනාපානයයි. ඉඳගෙන කයට සිතගත් විගසම අවකාශයට යයි. මෙහිදී බලා සිටන විට ප්‍රඥාව, වීරිය, සමාධිය, සතිය එකින් එක ඉස්සර කිරීමට ගන්නා ආකාරයක් දකින ලදී. විශේෂයෙන්ම ප්‍රඥාව ඉස්සරහට එන ආකාරය වැඩි ලෙස පෙනුණු අතර එවිට සතිය පෙරමුණටගෙන එහි බලය අඩු කිරීමට උත්සාහ ගන්නා ලදී. සතිය පෙරමුණේ තබා මෙම ගමන යායුතු වුවත් අනෙක් ධර්මයන් සතිය යටපත් කරගෙන පැත්තකට තල්ලු කර යන ආකාරය තේරේ. මේ සියල්ල දැඩි උත්සාහයක් යොදා සමතේකට පත් කරගත හැකි වූ අතර මෙය හරියට යුද පිටියක එලිපිට කළ සටනක්සේ තේරුණාseම අධික මහන්සියක්ද දැනුනි. මෙම අවස්ථාව අවසන් වූ පසු විඥාණය පිටිපස්සේ ඉඳන් හැම එකකටම කොක්ක ගහන ආකාරය දැකපු නිසා එවන එවන හැම දෙයක්ම දෙයක් දෙසටම මුහුණලා බලා සිටින ලදී. එවිට විඥාණය අඳුන් කුඳුන් වරහන් තුල අතරමං වන අයුරු දකින්න ලදී. එය හරියට ක්‍රිකට් මැච් එකක බැට්ස්මන් ගහන ගහන වාරයක් පාසා බෝල ළඟ ළඟම අල්ලා නතර කිරීම නිසා ඔහුට කිසිවක් කර ගැනීමට නොහැකිව බලා සිටිනවා වැනි ගතියකි. මෙම සිදුවීම සිදුවීමෙන් පසු සතුටක් ඇතිවිය. මද සිනහාවක් නැගී ඇති ආකාරය වැනි හැඟීමක් හිතේ සටහනක් ලෙස පරයන්කේ ඉතිරි කාලය තුලම අත්විඳේය. ඊට පසු පරයන්ක කීපයකදී අත්විඳින ලද්දේ විඥාණය ගිවප් කරන්නේ නැතුව තව තවත් අදින් ෆයිට් කරගෙන යන බවයි. හිතේ කැළඹීම් ගතියක් තේරේ. නමුත් එක දිගටම එන එන දෙස් එන එන දේ දෙස බලා සිටී. සමහර විට කරුණාවන්ත ආකාරයේ ධාර්මික සිතුවිලි තුලින් විඥානයේ ක්‍රියාත්මක කිරීමට පටන්ගත් නමුත් ඒවා හඳුනා ගැනීමට හැකි වුණි. මේවා ඊතා සූක්ෂම ආකාරයට පැමිණේ. සක්මන තුලදී තරමක් මේට යට වුවද පරයන්කේ එතන එතනම හඳුනා ගනී. සක්මනේදී තවත් මේ ප්‍රගුණ කළ යුතු බැවින් කාලසටහනට අනුව සතිය වඩයි. ස්වාමින් වහන්ස එක් අවස්ථාවක සියුම්ව යටින් ඉස්මතු වී ආවේ දැන් මේ දැන් නම් සසර ඉවර කරගන්න ඕනෑ කියන ආශාවයි. එහෙත් මෙය විඥානයේ රැවටීමක් දෝයයි නොදනිමි. මේ අත්දැකීම් තත්වයන් පෙර අවස්ථාවලට වඩා බොරු වලවල් තිබෙන බවත් ඒවාට අසු වී වැටෙන්න පුළුවන් බවත් තේරේ. අද උදෑසන පරයන්කේ ලැබූ අත්දැකීම් නම් හිත හරියට කුණාටුවක් වගේ අධික වේගයෙන් එන යන දේ දෙස සතිමත්ව බලා සිටියේ. එකක් තව එකකින් හඳුනා ගැනීමට නොහැකි තරම් වේගයකි. ටික වේලාවක් මෙසේ තිබී නැති වී ගිය අතර පැය භාගයකින් පමණ පසු කීප වරක්ම පරයන්කෙන් නැගිට යාමත් ඉරියව්ව මාරු කිරීමටත් සිද්දුන්නද පැයම සිටිනවා යන අදිෂ්ඨානයෙන් යුතුව කිසිවක් නොකර සිටියේය. අවසානයේදී සිටුනේ එක්සෑම් මෙහිකින් පාස් වුණා යන සතුටයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙහි යම් අඩුපාඩුවක් ඇතොත් අනුකම්පා කර පහදා දී තවත් ධෛර්යය වැඩි කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොහොමද ෆයිට් එකක් දෙන බව තේරෙනවා. නමුත් වාර්තාව දිග වැඩිකම වැරද්දක් වශයෙන් දකිනවා. ඒ මුල් කොටසේ ලියලා තියෙනවල තියෙන්නේ තත්ත ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පහන්තනා කියලා භාවනා කරනකොටම ඇති වෙන සද්ධාව සහ ප්‍රඥාව දෙක රණ්ඩු කරනවා. ඒ දෙක සම කරනවා. ඒ දෙකම නෑ භාවනා නොකරන වෙලාවට. මේ භාවනාදීම ඇති වෙන ධර්ම දෙක එකිනෙකට රණ්ඩු කරනවා. භාවනා කරනකොටම ඇති වෙන වීර්යය සහ සමාධිය එකිනෙකට රණ්ඩු කරනවා. සතිය තමයි මේ භාවනාදී ඇති වෙන ධර්ම සම කරන්නේ ඒකට කියනවා ඒක රසට්ටේන කියලා. ඒ ඔක්කොම සම වුණාට පස්සේ අහිත අධිමානසික තත්යකට යනවා. ඇතුළත තියෙන අතර රණ්ඩුව තමයි තියෙන ඒක මමක් Tamange දරුවෝ ටික එකිනෙකා රණ්ඩු කරන්නේ නැති වෙන්න අනුපාලනය කරන්නසේ ඉගෙනගත යුත්තක් මෙතන තියෙනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනින් හොඳ හැටි කර්මන්නේ වූ කය සවස 6:15 පරයන්කේ සඳහා හිඳ වූෙමි. ආරම්භයේදී වෙනදා සාමාන්‍ය මට්ටමින් දැනෙන ශරීරය අද ඊට දැඩිසේ දැනෙන්නට විය. ටික වේලාවකින්ම මුළු සිරුරම ගල් වූයේ. අතක් මත අතක් තබා තිබුණද දෑත් අතර පරතරයක් ඇතිසේද දැනේ. කය ගල් කර තබා හිත ටිකක් නිදහසේ සැරිසන්නසේකි. කැමැතිනම් සිතුවිලි වලටද කැමැතිනම් ආවට ශබ්ද වලටද කැමැතිනම් ආනාපානයටද යොමු කළ හැකිය. ගල්ලු සිරුරට ලනුපටකින් කකුලට ගැට ගැසූ කුරුල්ලෙකු මෙන් සිත කය අවට සැරිසරන්නක් මෙනි. සාමාන්‍යයෙන් මාගේ මූල කර්මස්ථානය කයේ දැනීමය. මෙවර සිත මූල කර්මස්ථානයටද ගොඩ දමා ගනිමින් ෆන් එකක් ගන්නක් මෙනි. වර එක අර ඉහත කී ලනුපොට කඩාගෙන යාමට ඇතනම් හොඳයයි සිතේ. මෙවන් අවස්ථාවක මා කුමක් කළ යුතුද? මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙසක් දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේකදී අපිට Tamande කියලා කරන්න දෙයක් නැහැ. හිත වර්ග කඩාගෙන යනවා. නැවත ආය අරමුණට එනවා. ඒ දෙකෙන් තමයි දෙකේ වෙනස තේරුම් ගන්න. දිගටම අරමුණේ හිටියොත් කඩාගෙන යන හිතේ රඟ තේරෙන්නේ නැහැ. කඩාගෙන ගියොත් අරමුණේ ඉන්න රඟ තේරෙන්නේ නැහැ. මේ දෙක මාරු වෙන්නේ මට අවස්ථාවක් දීලා නෙවෙයි. ඒ නිසා ඒක තියෙද්දි පුළුවන් තරම් සතිය දිගට පවත්වාගෙන යෑමෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සංසන්දනයේ මිස මේ රසය කෘත්‍ය වෙන්කල අඳුර ගන්න බෑ. ඒ නිසා තෝරන්න බෙලන්න යන්න එපා. මුදුර සතියෙන් බලහින්න මේ දෙන්න හිත ඇතුළට එන සහ පිටට යන්න තියෙන ආසාවල් දිහා. ගරු ස්වාමීනි ඊයේ සවස සක්මන් භාවනාවේදී මම කිව නොහැකි තරම් තෘප්තියක් ලැබීමි. විශේෂයෙන් තනනිල්ලේ නිරාවරණය වූ පතුල් ගැටෙන විට මුළු ශරීරයේ පුරාම ප්‍රබෝධයක් විදුලි සැරයක් සේ ගමන් කරන බව අත්විඳීමි. ඒ අතර නිතර නිතර ශරීරය හා පාද දෙස අවධානය යොමු විය. ඉන්පසු පරයන්කේද වෙනදාට වඩා ඉක්මනින් අවශේෂ බාධා වලින් තොරව අරමුණු කරා සිත මෙහෙවීමට සමත් විය. ඒින්ද නොමද ආශාවක් ලදිමි. මාගේ ප්‍රශ්නය නම් සක්මනේදී ස්වභාවික මනබඳින පරිසරය නිසා සිරුරින්ද පරයන්කේදී කඩිනමින් ඉලක්කය කරා නැඹුරු වීම නිසා මනසින්ද මා අත්විඳි මේ ආස්වාදය සතිය පිහිටුවීමේදී සිතේ ඒකාග්‍රතාවය paludu වීමට යම් පමණක් හේතු වේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. මේ වෙලාවේ හැටියට කාමසප්පේ අතහැරියට පස්සේ ලැබෙන මේ නිර්ආමිෂ සැපයට සමාඩලාවට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒකටත් බයක් නැත්තේ නෑ. නමුත් ඒ කියන්නේ අර සුඛභෝගී කාම සැපේ පැහැදිලිවම අයින් වෙලා නිර්ආමිෂ ආගමික සැපයක් විඳිනවා. ටිකක් ওই පෙන්කිලියර කමන්නේ ওই කාලේ. පස්සේ ඔක පොඩ්ඩක් හැදිලා ආවට පස්සේ මාට්ටු කර මේ මොනවද කියන්නේ මේචල් කරගන්න පුළුවන් මේ වෙලාවේදී අර කාමසපේ අයින් කරන්න මේකට පොඩි අවස්ථාවක් දෙන්න වෙනවා ගරු ස්වාමීන් වහන්ස විනාඩි 45ක උදෑසන සක්මන සක්මනේ පියවර 10ක් 15ක් අරමුණේ සිටීමි මෙලෙස විනාඩි 20ක් පමණ කරමි ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස මෙනෙහි කෙලිමි ඔසවන බව දැනගන්න සිත ගෙනියන බව දැනගන්න සිත පාදයේ ඉදිරියට තල්ලු කරන සිත පාදයේ තැබූ බවට දැනගන්න සිත දන හිස නැමුණු බව දැනගන්න සිත, පාදයේ පොළොවට තද වූ බව දැනගන්න සිත, ලෙස සිත් පේලියක පාදයේ ඉදිරියට ගෙනියනවා සමගම ඇතිවන බවත්, පාදයේ කොටස් වශයෙන් එකතු වූ රේඛීය සටහන් ළඟ ළඟ තැබූ ආකාරයකින් ඉදිරියට යන බවත්, ඉතාක්ෂණයකින් ඒ සටහන් නැති වී වෙනස් වී නැතිවීම නැති වෙනවා. ඒ වාගේම පාදයේ දැනීම් වරකට සැහැල්ලුයි. වරකට තද ගතියක්, වරකට උණුසුම්. අරමුණේ දැන් නොමැත් අරමුණේ දැන් නොමැත. පාදයේ තද වී එසවීමට අමාරු ගතියක් දැනි දිය වී යනවාසේ දැනුනි. ඇවිදින්නේ දන හිසෙන් මෙනිවිය. මාගේ පාදයේ කියා දෙයක් නැති බවත් පරිසරයට විසිරුණු දෙයක් බවත් හැඟුනි. අනිත්‍ය දෙයක් බවත් අනාත්ම වූ දෙයක් අනාත්ම වූ බවක් හැඟුනි. ඇති වූයේ කලකිරීමකි. ඉන්පසු පරයන්කේට ගියෙමි. ආශ්වාස ප්‍රශ්වාස දැනීම අරමුණේ අරමුණ සේගතිමි. නාසිකාග්‍රයේ ආශ්වාස වාතය ඇතුල්වීම දැකීමත් ඒ දැනගන්නා සිහියත් ප්‍රශ්වාස වාතයේ පිටවන පිටවන දැනීමත් ඒ දැනගන්නා සිතත් අත්දැක්කෙමි. මේ අරමුණු වට 10ක් 15ක් අත්දකින විට එය ගැස්සීමක් සමග ඉහළට නැගී යන්න වරහන් තුල සිඳී යන්න හදද්දී මම අරමුණ තවත් ප්‍රකට කරගන්නට ගතිමි. පෙර දිනේ පරයන්ක වාර දෙකකදීම මෙලෙස අරමුණ සිඳී ගියේය. අද දින ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ප්‍රකට කර ගැනීමේදී ඒ තුලට கிඳා බැස්සෙමි. නාසිකාග්‍රයේ දැනීම පෙරත් පසුත් ඒ වාගේ දැනීමක් ඇති බවත් පසු දැනීම ඇති වී වෙනස් වීම නැති වූ බවත් පේලියක්සේ ඇතිවන බවත් හැඟුනි. ඒ වාගේම ආශ්වාස ප්‍රශ්වාස නාසයේ ඉදිරිපිට අවකාශයේ සිට එන වාතය බවත් වාතය වාතයේ තෙත් තෙත් බවත් විටක උණුසුම් බවත් විටක සීතල බවත් ඇති අවකාශයේ සමග නොකඩවා පවතින දෙයක් බවත් පෙනුනි. බොහෝ වේලාවකට පසුව ආශ්වාස ප්‍රශ්වාසය නැති වී ගියේය. මාගේ නාසයේ පහළ කොටසේ ඇති බවත් ඉහළ අවකාශයේ පාවෙන බවත් හැඟුනි. ඉහළ ඇදී පාවෙන කිසිම දෙයක් හඳුනාගත නොහැකි තත්වයකි. හුස්ම ගන්නේද නැත. ඉබේ ඇති වූ දේ දිසා බලා සිටිමි. එය නිත්‍ය දෙයක් මෙනි. සන්තතියක්ද නොවේ. එක්වරම හුස්මක් ආවේය. ක්‍රමෙන් තද වූ හිස ප්‍රදේශය ශක්තිමත් කර ඇස්සැරියමි. මාගේ මේ භාවනා ක්‍රමය නිවැරදි මඟක් ගන්නේ දැයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔය ඉතින් මේක තියෙන්නේ අර මාරු වෙන අවස්ථාවේ සංක්‍රමණික අවස්ථාවේ ස්වභාව ලක්ෂණ බලලා සන්තතියට මාරු වෙන්න හදනවා. ඒ නිසා මේක දිගට කිරීමෙන් සහ දැනට තියෙනක අවුල් නොකරගෙන පැවැත්වීමෙන් තමයි මේක නිවැරදි මඟකට දාගන්න තියෙන්නේ. ඒ නිසා ඒකට පහසු කණ්ඩික ලැබිලා තියෙනවා. මෙහෙමම දිගට කරගෙන යන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුදු දෙකක කාලයක පටන් භාවනා කරමි මේ මාගේ පළමු කමඨහන් වර්තාවයි. පරයන්ක භාවනාව භාවනාවේ මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසයයි. පළවෙනි එක. ඊයේ සවස පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රශ්වාසයට සිහිය පිහිටුවා එය නොදැනෙන තත්වයටපත් විය. සිතවිලිද මතුවන්නේ නැත. සතිය හොඳින්ම පැවතුණි. මෙසේ ටික වේලාවක් බලා සිටන විට මුළු ශරීරයම සීතල වී හිරිවැටි ගියේය. මෙම සීතල වී හිරිවැටෙන ගතිය පරයන්කේ මුළුල්ලේ කීප වටක් කීප වරක් සිදුවිය. පරයන්කේ මුලදී එරමිනියා ගොතා සමබරව වාඩි වුවත් පරයන්කේ අවසන් වූයේ මා පැත්තට පෙරලී වැටීමෙනි. දෙක. සමහර අවස්ථාවල පරයන්කේ කකුලේ වේදනාවක් ඇතිවේ. එවිට වේදනාව ඉවසා සිටීමට හෝ කලාතුරකින් ඉරියව්ව මාරු කරමි. නමුත් ඊයේ උදේ පරයන්කයෙන් පසුව කළ සෑම පරයන්කේදීම මොන වේදනාවක් පැමිණියත් වේදනාව ඇති තැනට සිත දැමූ සැනින් එය නැතිවේ. 3. මගේ ඇසට කඳුළු එන්නේ නැති තරම්ය. නමුත් ඔබ වහන්සේගේ ධර්ම කරුණු දේශනා අසන සමහර අවස්ථාවන්හිදී මගේ ඇස්වලට කඳුළු ඉබේම පැමිණේ. භාවනාව නිවැරදිව පවත්වා ගැනීමට උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම භවයේදීම නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා. ඔය ඉස්සලකට කිව්වාගේ මේක දිගට පැවැත්වීමයි තියෙන්නේ මම පුංචි කාලේ සින්දුවක් අහලා තියෙනවා. ඉපදුනාට පස්සේ තාම මං අඬාලා නැහැ. ඇඬුවත් මට කිසිම දාක කඳුළු වෙන්නේ නැහැ. ඉතින් බණ අහනකොට කඳුළු වෙනවා නම් හැමදාම බණ අහන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මම අවුරුදු 1මාරක පමණ සිට හැකි පරිදි සක්මන හා පරියංකේ සමග එදිනදා සතිය පැවැත්වීමට උත්සාහ දරමි. සක්මන වම දකුණ ලෙස විනාඩි 20කට පමණ පසුව ඔටෝ පයිලට් මෝඩ් එකට වැටේ. පරියංකය බොඩි ස්කෑන් එකකින් පසුව මම දැන් මෙතන මූල කර්මස්ථානයයි. මෙම වැඩසටහනේ තුන්වැනි දිනේ සිට දිනේ අවසාන සක්මනේ සක්මනෙහි යම්තාක් දුරකටද අවසාන පරයන්කේ මුළුල්ලේම sound of silence සහ කම්පන චංචල අත්විඳෙමි. ඒ සමගම ධර්මදේශනයේ පැවැත්වෙන කාලයේද sound of silence කම්පන චංචල අත්විඳෙමි. ඊයේ අවසාන පරයන්කේ ඇඟ ඉදිරියට ගැස්සීම අන්තිම විනාඩි 20 පමණ කාලයේ දිගින් දිගටම පැවතුණි. ඉන්පසුව කම්පන චංචල හිස දෙසින් ඉහළට පිටවීමක් අත්දිටිමි. ඇස්වසා සිටියත් සුදු හා කළු ආලෝක කදම්බයක් ෆ්ලෑෂ් ලයිට්ස් ගසන්නාක් මෙන් මුහුණ ඉදිරිපස දිස්වන්නට විය. ඒ සමග මා ප්‍රීතිය නිසා මා හඬන්නට විය. කඳුළු කඳුළු කකුලට බේරෙන ස්වභාවය විනාඩි 5ක් පමණ කාලයකින් කාලයක් පැවතුණි. පරයන්කෙන් පසු claim for calm for relax තත්වයක් පැවතුණු අතර කයට සිතගෙන ආසැනින් කම්පන චංචල මතුවේ. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් වැඩි විස්තරයක් දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා. මටත් ඇරෙනවා නිකන්. ඉතින් පුළුවන් තරම් අඬන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලේ කරාට දෙන කඳුළු එන්නකම් අඬනවා. දෙවෙනි කරාට දෙන ඇත්ති වෙන්න අඬන එකයි තියෙන්නේ. ඊට ඊට පස්සේ නිකන් බඩේලිය ගියා වගේ, වමනයක් ගියා වගේ ලොකු වෙලාව සාන්තියක් එනවා. ඉතින් අඬන එක ලාභයි යතින් බල. ගෞරවනීය ස්වාමින් වහන්ස අපට අරමුණක් සාමාන්‍යයෙන් දැනෙන අවස්ථාවට පෙර ඇති සීග්‍රයෙන් වෙනස් වන මූලික අවස්ථාව සහ ධාතු ගුණ වශයෙන් දැනෙන කම්පන චංචල උෂ්ණ ගති තද ගති යනු එකමද එසේත් නැත්නම් ඒවා අතර සම්බන්ධයක් ඇද්ද ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මුල් කොට ඇහිදී නම් නැහැ ධාතු බවට පත් වෙන පස්සේ නම් තියෙනවා ඒ නිසා පුළුවන් තරම් ඒ නම් තියනොත් කමන්නේ ඒක මගේ නෙවෙයි. අර මොනවත් නැති නම් කරන්න බැරි ස්වභාවය දකින්නකොට කිසිම කෙලෙසයක් නැහැ. කිසිම කතන්දරයක් නැහැ. කිසිම වල්පල් හැරියක් නැහැ. ශක්තියක් තියෙනවා බලන්න. ධාතු බාටපත් වෙනකොට ඒකේ වර්ග ભેද පොඩ්ඩක් එළියට අවිල්ල තියෙනවා. ඒක තමයි වෙනස. බුදු සරණයි ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානය හුස්මට සතිය පැවැත්වීමයි වෙනත් ශාරීරික අවශ්‍යතාවන් වඩහන් තුල බඩගිනි නිදිමත නොමැති විට හුස්ම දෙස ආශ්වාස ප්‍රහා ප්‍රශ්වාසය දැනේ. දැනී පරියංකයට හිඳගෙන මිනිත්තු කිහිපයකට පසුව හුස්ම නොදැනී යයි. ඉන්පසු ඇත්තේ ශරීරයේ කම්පන, සිතුවිලි හා ශබ්ද පමණි. ඒවාද වෙන්වෙන් ලෙස නොව සියල්ල එකට දැනේ. ශරීරයේ කම්පන මහ තීව්‍ර ලෙස දැනේ. මෙසේ ඉන්නකොට ශරීරයේ දැනීම නැති වී යයි. ශරීරයේ මායිම් කොතනද යන ප්‍රශ්නයට එයි. එවිට එම මායිම් බොඳවීමට පෙර ඇතුළත හදවත පෙර සංඥා ගෙනෙයි. අතීත සිතුවිලි, කැමැති කෑම ආදී විවිධ ආවේනික සංඥා. මේ සිතුවිලි පොදියත් අර මායිම් නැති මොහොතත් අතර මොකද්ද සත්‍ය ප්‍රශ්නේ එයි. නැවත හුස්මට පැමිණෙයි. පරියංක කාලය අවසන් විය. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔය මේකෙන් දිගටම අත්දකින්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ අභියෝගය හිතට දෙන්න ඕනේ. එතකොට තමයි මේ හිත නැතුව මමයා නැතුව මෙනෙහි කිරීමකින් නැතුව ওই ටික පවතින්න පුළුවන්. මමයා බලන්න පුළුවන් තරම් මේකට ඇවිල්ලා ඇඟිලි ගහලා තීන්දුව කරලා තමන්ගේ බලාධිකාරිය පවත්තන්න මේකට හොඳට යන්න දෙන්න මුඹේ ඇඟිලි ඇහිලක් ඕන ඕම් බලාපන් වැඩේ යන හැටි කියලා අන්න එදාට පටිච්චසමුපාදේ තේරේ. ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය ආනාපානයයි. ආනාපානයේ ගෙවි ගිය පසු සිත ඉසාම ඊටාම නිශ්චල තැනකට පිවිසේ. මෙය මීට පෙර බොහෝ වාරයක් අත්දැක ඇතත් දැන් එය ඊට තීව්‍රව දැනේ. එය හිස් වූත් ඊට පිරුණු වරහන් තුල බ්ලිස්ෆුල් හැඟීමකි. මේ අතර කයේ විවිධ චලන සිදුවේ. ඒවා නැවත නැවත සිදුවන එකම ආකාරයේ චලනයන්ය. උරහිස් ඉහළට එසවේ. හිස හිස ඉහළට එසවි බෙල්ලෙන් ඉහළට ඇදී යයි. විටක බෙල්ල කරකැවේ. මීට සමාන චලනයන් මීට පෙර නිවසේ භාවනා කරන විට අත්දැක ඇත. ඉන්පසු ඒවා නැවතී තිබී නැවත ඇති වී ඇත. මේ වතාවේ එම චලනවල වේගවත් බව අඩු අතර වඩා තීව්‍ර බවක් ඇතැයි සිතේ. නමුත් මේ කිසිවක් සතියට බාධාවක් නොවේ. පිරුණු හිස් බව දිගටම පවතී. භාවනාව වැඩෙන බවට විශ්වාසයක් ඇත. සුදුසු උපදෙසක් ඇතොත් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට උතුම් නිරෝගී බවත් තෙරුවන් සරණක් පතමි. අර පරියන්කේ මුලදී ගත්ත උජුං කායන් කියලා කය ඍජු කර ගැනීම මධ්‍යන්නේ කරගන්න එමෙ කය නලියනකොට අර ඉඳ ගන්නකොට අරගත්ත එකලස සීපත් කරලා කය ඍජු ඍජු කරලා තියාගන්නවා. ඒක ටිකක් නිකන් සතියට සමාධියට බාධායි වගේ. නමුත් තමයි සැක තියෙනවා නම් මේ කය වැනෙනවා නැත්නම් ඒකේ ප්‍රශ්නයක් එනවයි කියලා සතිය සමාධිය පොඩ්ඩක් කැප කරලා කය සම බාර කර ගැනීම තමයි මේකට කරන්න තියෙන්නේ. ඒ වගේම මේ බ්ලිස්ෆුල් එක දැනුණට මොනක්වත් ක්‍රියාවක් ක්‍රියාවලියක් පේන්නේ නැති වුණාට ඒ වෙලාවේ බැලුවොත් මම මැරිලා නැහැ කියලා හොඳටම ලකුණක් තියෙනවා. මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා හොඳටම ලකුණක් තියෙනවා. මට සීමුර්ජා වෙලා නැහැ කියලා හොඳටම ලකුණක් තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේ ලකුණු නැතුව නෙවෙයි තියෙන්නේ. ලකුණු වර්ගයක් තියෙනවා ඒ මුලැමැදාග නැති ලකුණු වර්ගයක්. ඉතින් ඒක හොඳ ඒක හොඳ හයියක් හිතට මම මොනවත් කරන්නේ නැහැ. හැබැයි මැරිලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ, සතියක් තියෙනවා. ඔටෝමැටිකලි සතිය දිගට යන පැවැත්මක් තමයි එතන තියෙන්නේ. අතිගරු ස්වාමීන් වහන්ස මා වසර කීපයක් සතිය වැඩිවීමට පුහුණු කරන්නෙක්මි. සක්මන් භාවනාව. මෑතක සිට සක්මන ආරම්භ කර සුළු වේලාවකින් ඔළුව ප්‍රදේශයේ කම්පන නලියන ගතියක් දැනේ. මෙහි තීව්‍රතාවය අඩු වැඩි වන අතර ඒ ගතිය අඩු තීව්‍රතාවයකින් කයේ අන්පෙදෙස්වලද දැනේ. පාදයේ දැනීම් වලටත් මෙම කම්පනවලටත් මාරු වෙමින් සතිය පවතී. පරයන්කය. සක්මණින් පසු ආඩි වී කයට සිතගත් විගසම හිස ප්‍රදේශයේ කම්පන දැනේ. පෙරදී මේ තදින් දැනුණු අතර දැන් තරමක් ලිහිල්ව දැනේ. හිසේ සිට පාදයේ දක්වා සිතගෙන යන විට සමහර අවස්ථාවල මුළු සිරුරේම කම්පන ගතිය දැනේ. සමහර විට මුළු ශරීරයම නොදැනී කම්පන පමණක් දැනේ. සමහර අවස්ථාවලදී එය සුවදායක බැවින් කැමැත්තක් ඇතිවේ. දැන් විවිධ අවස්ථාවලදී නිකම් වාඩි වී සිටින විට සමහර ව්‍යායාම්වලදී සමහර දින නිින්දට ගිය විටද මෙම කම්පන දැනේ. කලකට පෙර නිින්දෙන් අවදි වූ අවස්ථා තුනකදී පපුව ප්‍රදේශයේ තද කම්පනයක් ඇති වී ස්වල්ප වේලාවකට පසු නතර විය. මේ කරුණු ගැන පැහැදිලි කිරීමක් කර මා කර ඇති වැරදි පෙන්වා සතිය වැඩිම දියුණු කර ගැනීමට උපදෙස් දෙනමින් වන්දනා නමස්කාර කරමින් අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. දවස පුරාම ඉරියව මොකක් වුණත් දවසේ කාලෙ මොනවා වුණත් මේ කම්පණය Tamange සතියට අරමුණු කරගත්තාම දවසම ඉන්න පුළුවන්. Tamanට තේරෙනවා සතිය කරනවා කියලා චෝදන ආවට මේ කම්පන වේගය තියෙන තාක්කල් මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා පවත්තගෙන යන්න පුළුවන් ඒ නිසා මේක ආදී ඉරියව්වෙන් ඉරියව්වට වෙනස් වෙන අරමුණක් නෙවෙයි දිගටම පවතින මල් මාලයක ඊටතිය නූල වගේ අල්ලගත්තොත් මාත් එක්ක හොඳටම මං යාළු වෙලයි කියලා හිතා ගන්න පුළුවන්. ඒක වඩා හොඳයි සතිය පැවැත්වීමට අඛණ්ඩ අරමුණක් විදියට. ගරුතර ස්වාමින් වහන්සේ අද උදේ 8 භාවනා පැය තුල ප්‍රත්‍යක්ෂ වූ දෙයක් ප්‍රකාශ කිරීමට අවසරයි. භාවනා කරන කාලය තුල දිගටම බිල්ඩර්ස්ලාගේ මැෂින් එකක ශබ්දයක් නොකඩවා ඇසුනි. භාවනාව පටන් ගත්ත මුල් කාලයේ කෙනෙක් බෑග් එකක් ඇරියත් මේ අයට භාවනා කරන තැනකට ඇවිත් හැසිරෙන විදිහ කියා දෙන්න ඕනේ. කියා හිතේ තරහවක් ඇතිවේ. නමුත් අද එය එසේ වූයේ නැත. හෝල් එක තුල කහින ශබ්ද වැනි දේ ප්‍රකට වූ විට ශබ්දයක් කියා මෙනෙහි කළද මේ මැෂින් එකේ ශබ්දය මාගේ භාවනාවට සමග මේ මැෂින් එකේ ශබ්දය මාගේ භාවනාව සමග සමාන්තරව ගමන් කළේය. මට මගේ හිතේ ඇති වී ඇති සංවරය ගැන ඉමහත් සතුටක් දැනුනි. භාවනාවට මේ ශබ්දය කිසිම බාධාවක් නොඋනි. මෙය සතිය දියුණු වීමේ ප්‍රතිඵලයක්ද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එය එසේනම් ජීවිතයේ ඇතිවන ඕනෑම කරදර කම්කටොළු වෙනස් වීම, ලෙඩ රෝග හැමතෙම සංවරව මුහුණ දීමේ ශක්තියක් සතිය දියුණු කිරීම තුළින් අපිට ලබාගත හැකි නේද? මෙවැනි බලයක් දියුණු කර ගැනීමට මෙවැනි රිට්‍රීට් එකක් සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට හා එයට අනුග්‍රහ දැක්වූ ඔබ වහන්සේට පින් තෙරුවන් සරණයි. ඔය හිතන්නවනේ ඉස්සර තිබුණා පොඩි භාවනා ශාලාවක් ඒකේ හැපැත්තේ කාමර දෙකක් තිබ්බා. අර ගම්පලු පාතක මහත්තයා ඇවිල්ලා ඒක කාමරයකට වයර් එකක් දාන්න බිත්තිය දිගේ කාණුවක් කැපුවා. කපන කටුව තියලා කගා ඉඳලා පොඩ්ඩ වැසිකිලට යනකොට ඒ බිත්තිය එහා පැත්තේ සුද්ධේ භාවනා කරනවා. ඊට පස්සේ අර මාසයට හරි ලැජ්ජා හිතිලා කිව්වා ස්වාමීන් වහන්සේ අපිත් භාවනා කරන්න ඇවිල්ලා අර මනසේ ඇත්තේ භාවනා කරනවා. මම ඒකේ බිත්තිය පිට කඩ කඩ යනවා. ඉතින් මම ඒ සුද්ධට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම අත්තරද්දක් වෙලා තියෙනවා. මේ පාතක මහත්තයා නෑ මට ඒක ප්‍රශ්නක් උනේ නෑ කිව්වා. මට ප්‍රශ්න වෙන්නේ මනුස්ස කටහඬ විතරයි. ඒ තරම් අපි මානවයාට ප්‍රේම කරනවා. කෝච්ච බෙල්ල උඩින් යන්න හරින්න. ආසෙන්තරක් හැප්පෙන්න හරින්න. මූතුරෙල තමයි යට කරන යන කවදාවත් තරහින්නේ නැහැ. මනුස්ස කටහඬක් ඇහුනොත් පුදුම මෛත්‍රයක් තියෙනවා. අනේ අම්මේ කුරුල්ලෝ කෑවට ප්‍රශ්නයක් නැහැ. එන ගැහුවට ප්‍රශ්නයක් නැහැ. ඇස්සට ප්‍රශ්නයක් නැහැ. දියලි පෙරන ප්‍රශ්නයක් නැහැ. මිනිස්සෙක් ඇස්සොත් අම්මේ මෛත්‍රිය කැට කැට. ඔය සංවිධායක මණ්ඩලේ කරු මගුලක් නෙවෙයි ඔය. ඒ අපි ලබා උපන් හැටි. එනිසා පුළුවන් නම් මේ මානවයට ප්‍රේම කරන්න කහිනකොට ප්‍රේම කරන එකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. පසුගිය පරයන්ක කීපෙදීම හුස්ම රැල්ල සියුම් වී නොදැනී තිබුණත් ඊතා සියුම් හුස්ම රැල්ලක් මෙවර සතියට ග්‍රහණය විය. ආශ්වාසය ආශ්වාසයේ ලෙසත් ප්‍රශ්වාසයේ නොවන බවත් හඳුනා ගතිමි. ප්‍රශ්වාසය ආශ්වාසයෙන් වෙන්කොට එම අවස්ථාවේදීම හඳුනා හැකි විය. ආශ්වාසයේදී ඊතම් ඊතාසියුම් සුලන් රැල්ලක් දකුණු නාසිකාග්‍රයෙන් ඇතුල්වන බවත් ප්‍රශ්වාසයේදී එවැනිම ඊතාසියුම් රැල්ලක් දකුණු නාසිකාග්‍රයෙන් පමණක් පිටවන බවත් නිරීක්ෂණය කෙරෙමි. ආශ්වාසයේදී නාසිකාග්‍රයේ සුලන් ඇදගන්නා ස්වභාවයත් ප්‍රශ්වාසයේදී නාසිකාග්‍රයේ ලිහිල්වන ආකාරයත් අත්විඳෙමි. මෙලෙස හුස්ම රැලි 10කට වඩා අඩු ප්‍රමාණයක් නිරීක්ෂණය කරන විට නැවත හුස්ම රැල්ල නොදැනී ගියේය. ඉන්පසුව හිඳ සිටින ඉරියව්වට සතිය පිහිටුවීමට උත්සාහ කළෙමි. ආශ්වාසයේදී ඇදගන්නා ස්වභාවයත් ප්‍රශ්වාසයේදී ලිහිල්වන ස්වභාවයත් ශරීරයේ පුරාම තව දුරටත් ඇති බව නිරීක්ෂණය කරමි. කීපවරක් මෙම තදවීම හා ලිහිල්වීම නිරීක්ෂණය කරන අතරතුර එක්වරම ඊයේ මෙන් මුළු සිරුරම ඊතා වේගෙන් කම්පණය වන වග අත්විඳෙමි. ඉන්පසුව සතිය සිතුවිලි වලට සමාවෙන්න. ඉන්පසුව සතිය සිතුවිලි තුල සැරිසරන්නට විය. ඒ බව දැනගෙන නැවත ශරීරයට ශරීර ඉරියව්වට සතිය පිහිටුවෙමි. තදවන ලිහිල්වන ස්වභාවය නැවතත් විඳෙමි. ටික වේලාවකින් මෙකී තදවීම හා ඉහිල්වීමත් ශරීරයේ ඊතා වේගෙන් කම්පණය වීමත් හැම වෙලාවකම ඇති බවත් සතියට අවසි විටක ඕනෑම එකක් කරමුණු කළ හැකි බවත් වැටහුණි. පරයන්කේ ඉතිරි කාලය තුල මාරුවෙන් මාරුවට මේ ස්වභාව දෙක සතියට අරමුණු කරමි. වාර්තාවේ වැරදි ඇතොත් නිවැරදි කර දෙමින් භාවනාවේ ඉදිරි ගමනට උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. ත්වන් සරණයි. මේ ශරීරයේ තියෙන පිම්බෙන හැකිලන ගතිය නැත්නම් ඇද ගන්නවා විසිකරනවා ගතිය අනිත් වගේ ක්‍රියාවලිය දිහා බලන්න හිටියොත් කොහෙන් තොරතුරක් ආවත් කනගාටුවක් ආවත් ඒක ගැන බලන්නේ නැතුව මේක දිහා බලපුවා අර තොරතුරේ තියෙන හොඳ නරක නැතුව මේක අමතක කෙරුවොත් තමයි සංසාරේ වැටෙන්නේ. අஞ்சා සංසාරයෙන් අයින් වෙන්න ඕන නම් මේක තමන්ගේ හැබෑනි වහන කරගන්න. ඒක හැම වෙලාවෙම ලකුණක් වෙනවා. උඹනවා හකුලනවා, ඇද ගන්නවා එළියට දානවා. ඉතින් ඒක ශරීරයත් එක්ක යාළු වෙච්ච බවට ලකුණක්. ඒක අමතක කිරීමේ ශාපේ තමයි සංසාරය කියන්නේ. ඒ නිසා මොකාවක් හරි එකක් තියාගෙන ඉන්න. ඒකත් එක්කම ගත කරන්න පුළුවන් නම් හරි කම්මැලි, හරි නීරසයි. හැබැයි සංසාරේ නෑ. Tamange මැද මාවතේ යන්නේ. ඉතින් මේ වගේ නිතරම මේ අඩයක් එහෙම නැත්නම් හේතු කරන්න ලකුණක් අඳුනගෙන ඉඳ කම්මැලි වුණත් ඒක ලොකු අරසාවක් තියෙනවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? අයන එක්මන් කර සීක්‍ර ගමනක්. ගරු ස්වාමීන් වහන්සේ මාගේ ගැටලුව තුන්වන දිනේ ධර්මදේශනය හා සම්බන්ධයි. මම මූල කර්මස්ථානය ආනාපානය ලෙසගෙන භාවනා කර හුස්ම සංසිඳන අවස්ථාවේ විදර්ශනා භාවනාවට ප්‍රවිෂ්ට වෙයි. මෙම අවස්ථාව දෙවන දාණයෙන් විදර්ශනාවට පැමිණීම ලෙස වටහා ගත්ෙමි. ඔබ වහන්සේගේ දේශනාවට අනුව පළමු ධානයේ සිට දෙවන ධානයට පැමිණීමට පෙර පළමු ධානය හොඳින් වශී කරගත යුතු බව තේරුම් ගතිමි. නමුත් මා දැනට අනුගමනය කරන ක්‍රියාපිළිවෙල අනුව මෙම වශීභාවයේ සිදු නොකර දෙවන ධානයට පැමිණීමත් ඉන් අනතුරුව විදර්ශනාවට යොමු වන බවත් පෙනේ. ගරු ස්වාමීන් වහන්ස මා මේ කරන පිළිවෙල නිවැරදිද යන්නත් එසේ නිවැරදි එසේ නිවැරදි නොමැතිනම් එම අඩුපාඩුව නිවැරදි කරගන්නේ කෙසේද යන්නත් කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ওই වශී කර ගැනීමේ කෘත්‍යය තමයි පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානට යන්න ඉස්සෙල්ලා පළවෙනි ධ්‍යානයේ තියෙන ආදීනව තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න නැතුව දෙවෙනි ධ්‍යානට යනවයි කියලා කියන්නේ අමෝරාවෙන් යන්නේ. ඉතින් පළවෙනි ධ්‍යානයේ ආදීනව තේරුම් ගන්න තෙක් එහිම නැවත නැවතීම තමයි වශී කරනවා කියන්නේ. දැන් උනත් පමාණයි බලන්න අයි පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානෙට යන්නේ කරුණු කාරණා ඇතුවද නැත්තම් හුදු අහිතේ විධානයක් විතරද කියලා. වශී කිරීමෙන් කරන්නේ ඒක හොඳට තේරුම් ගන්න එක. නිසා දැන් උනත් කමන්නේ නැහැ. ওই ක්‍රමේ හරි කියලා හිතනවනම් තවත් අරක රේන්ෆෝස් කරන එකයි තියෙන්නේ. පළවෙනි දැනලා දෙවෙනි එකට යන්න ඉස්සෙල්ලා හොඳට බලන්න ආදීනවා. ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සතිය වැඩිමයි. මා වසර 3ක පමණ වසර 3ක පමණ කාලයක් ආනාපාන සතිය වඩමි. නිතිපතා පුහුණු නොකලද ලද හැකි විටම පුහුණු කරමි. මේ තුලින් ශාන්ත බව අත්විඳෙමි. මේ මාගේ පළමු නේවාසිකා වැඩමුළුව නේවාසික වැඩමුළුව වන අතර දෙවැනි දවස වන විට ඊතා ශීඝ්‍රගාමී තීව්‍රතාවයක් අත්විඳෙමි. දැන් විනාඩියක් පමණ කාලයක් ඇතුළත ශාන්ත බව අත්විඳින්නෙමි. පැයක පමණ කාලයක් වුවද අපහසුවකින් තොරව අත්විඳින්නෙමි. ඉඳහිට අරමුණක් පැමිණ ගියද කිසිවක් මා බාර නොගන්නා නිසා මූල කර්මස්ථානයේ පහසුවෙන් සිටිය හැකිය. සමහර විටක ශාරීරික වේදනාව නිසා ඉන්නා ඉරියව්ව වෙනස් කරන අතර මෙය සතියට බාධාවක් නොවේ. මුලදී ශාන්ත බව තුල හුස්ම දෙස බැලීමේදී හුස්ම ගෙවීම අත්විඳි අතර දැන් තවදුරටත් හුස්ම කොට ගොස් අවසානයක් කරා ළඟාවන බව දැනේ. මෙය ඊතා තීව්‍ර කටුක අත්දැකීමකි. පරීක්ෂණයක් වශයෙන් නැවත හුස්ම දෙස බැලීමේදී වඩා තීව්‍ර වී මෙම తත්වය නැවත ළඟාවේ. ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් පසු මේ తත්වය පිළිබඳ විමසීමට කැමැත්තෙමි. ප්‍රශ්නය 1. ශාන්ත తත්වයේ තුල තවදුරටත් හුස්මට සිත යොමු කළ යුතුයද? නැත්නම් ශාන්ත తත්වයේ තුල තැම්පත් වී සිටිය යුතුයද? 2. තවදුරටත් දියුණුව සඳහා මා කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ කරන සේවය ලියා පැවසිය නොහැක. ඔබ වහන්සේට চিරාත් කාලයක් කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගී සුව පතමි. නිදහස් තත්වයේ ආවට පස්සේ හුස්මට හිත දාන්න ඕනේ වෙන්නේ සැකනම් විතරයි. ඒක නිතරම කියලා තියෙනවා. ඉතින් මම දන්නවා ඒක තේරුම් ගන්න අමාරුයි කියලා. හුස්මට හෝ මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ තමන් ඉන්න තත්වයේ සැකනම් විතරයි. නැත්නම් ඒ ඉන්න තත්වෙට එන්න දෙන්න. ඒක වෙනස් වෙනවනේ ඒකට එන්න දෙන්න. ආයි සැනෙනවනේ ඒකට එන්න දෙන්න. මේක බය නම් සැකනම් විතරක් මෙනෙහි කිරීමක් හෝ මූල කර්මස්ථානයේ පිහිට බැතිමක් අවශ්‍යයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම භාවනාව හොඳින් කෙරමින් පවතී. ඔබ වහන්සේගේ උපදෙස් වලට උපදෙස් හා ගලපා බැලීමේදී සතුටුදායක තත්වයක ඇත. මූල කර්මස්ථානයේ මුල වරහන් තුල යෝනිසෝ මානසිකාර්ය සහ අග වරහන් තුල ගෙවී යාම බලන හැටි ගැන තව දුරටත් විස්තර කර දෙන්නේ නම් ඊතා වටි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ මුලට යෝනිසෝ මානසිකාර්යය දීලා අන්ත අගට ක්ෂය වීම කියන එක නම් හරි මේ වගේ බොරු පටලවා ගත්තට පස්සේ කොච්චර උපදෙස් දුන්නත් වැඩක් නැහැ. ඒ තා අරමුණක මුලමැදක බලන්ඩ එව්වට නම් වනම් දාන්න හරි නම් මොද්දම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මුල බලන්න හදන මුළු ක්‍රියාවලියට යෝනිසෝමනසිකාරය කියනවා මිසක්කා මුල බැලීමට යෝනිසෝමනසිකාරය කියලා අග බැලීමටත් යෝනිසෝමනසිකාරය කියලා තමයි කියන්නේ. ඒ නිසා මේ වචන තමයි පටලවිලා තියෙන්නේ යන ක්‍රමයේ හරි. ධර්ම දේශනාව සම්බන්ධව ගරුතර පූජනීය ස්වාමින් වහන්සේ සමත භාවනාවෙන් යන අරූප ධාන හා විපස්සනාවෙන් යන අරූප ධාන අතර වෙනස නැවත පැහැදිලි කර දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මගේ වටහා ගැනීම වූයේ සමත භාවනාවෙන් අරූප ධාන ලැබෙන බවය. එම ධානයේ සිටියේදී මිය ගියේ නම් බ්‍රහ්ම ලෝකයේ ඉපද ෆ්‍රීස් එකකට දැම්මා වගේ ඉන්නවන බවයි. සංසාරයෙන් නිතර විය නොහැකි බවයි. දෙක විදර්ශනා භාවනාවේදී හුස්ම සියුම් වී නැති වී යන emptiness අවකාශය සිතුවිලි සිතුවිලිවත් නැති තරමට දියුණු කර වරහන් තුල එනම් සංකාර හදන්නේ නැත්නම් එය දිහා බලා සතියෙන් සිටීම කෙලෙස් දුරු කර නිවනට මාර්ගයද මෙය පැහැදිලි කර දෙනමින් බගෑපත්ව කාරුණිකව ඉල්ලා සිටිමි නිරෝගී භාවයේද දීර්ඝායුෂ්ත පතන්නේ තෙරුවන් සරණයි පළවෙනි කොටසට උත්තරය ඉතින් මේ දේශනාවලිය අහගෙන ඉන්නකොට හරිය අපි තාම මේ පෙරහැර ලෑස්ති කරනවා විතරයි. පෙරහැර තා බැස්සේ නෑ එළියට. තාම ඒක එළියට බැස්සට පස්සේ සමාල්ලට ඕක ගැන සාකච්ඡා කරයි. අර දෙවෙනි සඳහන් කර තියෙන විවේක අවස්ථාව ඉඳීම නූපන් අකුසල් නොයිපද වීමේ පැත්තෙන් නම් සාර්ථකත්වයක් තියෙනවා. නමුත් උපන් අකුසල් පිළිබඳව ඊට පස්සේ ක්‍රියා කළ යුතු කොටස් ටිකක් තියෙනවා. ඒ නිසා මේක සබ්බපාප තාකන්නම් කියන එකේ පළුවක් සම්පූර්ණයි කියලා කියන්න පුළුවන්. අවසාන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස. කාය ජීවිතයට নিরপেক্ষ වීම ලෙස කොතෙක් අසා තිබුණත් එහි තේරුම නොදැනේ. පවසන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එක අරමුණක විස්තර කියන්නේ. එතකොට ඒකට සාපේක්ෂව කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රශ්නේ අහුවට මේ ප්‍රශ්නේ කොහොමඩක්වත් මේ සාකච්ඡාවකට මුලක් නැහැ. මොකක් හරි අත්දැකීමක් කියන්නේ. එතකොට කියද හැකි මෙන්න මේකයි ওই අත්දැකීම සාපේක්ෂතාවය කියන්නේ. නැත්තම් සාපේක්ෂතාවය විතර ගන්න මම දෙන්නේ දර්ශනය අරගෙන ඊට පස්සේ ප්‍රශ්න පටලවා ගන්න. මං ඒ තරම්ම මෝඩ නෑ. ප්‍රශ්න ඉවරයි. හරිම කනගාටුයි. ඒක හොඳයි. හොඳයි අපි අරගෙන තියෙනවා මං හිතන්නේ <coughs> නාඩි 10ක් විතර වගේ වැඩිපුර ඒත් ප්‍රශ්නයක් නෑ ලෙඩා සෝ වෙලා ඉන්නා වගේ නිකන් ප්‍රශ්න ඉවරයි. ඒ නිසා මම හිතන්නේ මේ මම හිතුවේ මේ එන්න එන්න ප්‍රශ්න අඩු වෙයි කියලා. කොහොම හරි කමක් නැහැ. අපි අදාළ ප්‍රශ්න තියෙනවා නම් ඒක කාට කාටත් ප්‍රයෝජන වෙනවා. නිසා අපි පුළුවන් තරම් මතක තියාගන්න ස්වార్థා කෙටිකරනද තමංග හොඳම සක්මන සහ පරියන්කේ නැත්තම් සිද්ධියක් ලිව්වහම අනිත් ඒවා පිදු කරන්න ඉගෙන ගන්න. එතකොට මේ සාකච්ඡාවට පැයකමාරට සීමා කරගන්න පුළුවන් වෙයි. කෙසේ නමුත් ඔය ඉදිරිපත් කළ දින වීක පිළිබඳව විතර දොස් කියන්න දෙයක් නැහැ. ඔය මං කිව්වේ තවතර දිනු කරන්න තියෙන ක්‍රම. අපි මෙතනින් අපේ සාකච්ඡා නිමාව සටහන් කරනවා. මේ ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම ඊයේ ප්‍රශ්නෙට සම්බන්ධයි. අර මේ අරුප සංඥා ගැන මේ ස්වාමීන් වහන්සේ මේ අර ගොඩක් එක තැනම ඉන්නකොට සීමා රහිත වගේ සතියේ ඉන්නකොට මේ කොහොම හරි අර ඒකම බලාගෙන ඉන්නකොට මේ එකපාරටම සවනහස මේ වෙනසක් වෙනවා. ඔක්කොම මොලේ මේ පිටිපස්සත් චේන්ජ් වෙලා මේ එකපාරටම ගිහිල්ලා හිටන් නිකන් විශ්වය අතෑරියා වගේ ගතියක් දැනනවා. ඒ කියන්නේ නිකන් එතකොට අර මට තේරුණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ අයිස්බර්ග් එකේ උඩ ටික නෙවෙයි මේ දැන් යට වගේ කියලා. ඒ කියන්නේ ලොකු මේ විශ්වයක නිකන් අතරමං වුණා වගේ වුණා. ඒත් එක්ක ගොඩක් විදිහට මේ ඒකත් එක ගොඩක් අර එක එක જાති තියෙනවා. හැබැයි මට පැහැදිලිවම කියන්න බෑ. හැබැයි ඒක හරිම මේ ඔළුව පැලෙන්න වගේ මේ මේකයි මේ පැත්ත ඔක්කොම මේ චේන්ජ් වුණා. ඊට පස්සේ ඉතින් මට නිකන් හුස්ම ගන්න බෑ වගේ මම <laughs> එහෙමම මේ ගියා ස්වාමීන් වහන්සේ මට මේ ගිහින් කෙලින්ම ඇඳට ගියේ කියන්නේ මට ඒ තරම් හරි අමාරු වුණා. මේ ඒක හැබැයි පස්සේ ටික වෙලාවකින් හරි ගියා. මේ මොකද්ද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඕක නිතරම වෙලා තියෙනවා. දැන් තමයි ඒකට අවදි වීම වෙලා තියෙන්නේ. මම කියන සීමාව කඩලා ගිය ගමන් ඒක විවිධ මට්ටම් වල රූප වශයෙන් වෙනවා, වේදනා වශයෙන් වෙනවා, සංඥා වශයෙන් වෙනවා, සංස්කාර වශයෙන් වෙනවා, විඥාන වශයෙන් වෙනවා. ඒ හැම එන්නේ එන්න තීව්‍රතාවය වැඩි වෙනවා. ඉතින් හැම වෙලාවෙදීම බයක් ඇති වෙනවා. හැම වෙලාවෙම අසරණකමක් ඇති වෙනවා. හැම වෙලාවෙම මේ වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා. ඉතින් මේ මේක ඔක්කොම පුරුදු කරාට පස්සේ තමයි මරණයේදී පුත්‍යල් පුරුදු කරනවාද කියන මරණ ජීවත් බය නැති වෙන තරමට යනවා. ඉතින් මේ <clears throat> සීමා මරියාදවල් කැඩීම පස් ආකාරයකට සිද්ධ වෙනවා. ඒ පස් ආකාරي යම් යම් අවස්ථාවල මේ වෙනකොටත් මුණ දීලා තියෙනවා. අත් ඊගා වෙනකොට තිබුණේකට වැඩිය බොහෝම උද්වේග කරගතියක් එනවා. ඒ උද්වේග කරගතිය මම යට තියෙන ආසාව තමයි. ශරීරෙට තියෙන ආසාව. ඒ නිසා සතුටු වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකට ගිහිල්ලා තිබුණ නිසා. නමුත් අද දීගාව තව එකක් পায়නවා. ඉතින් ඔහොම ඔහොම බය තියෙනකන් හරි දාතාව තියෙනකන් කොහොල්ල හොල්ලා හප්ප හප්ප කඩ කඩ කඩ කඩ ගෙනියනවා. ස්වාමීන් වහන්සේ මේ ඒක වෙන්න කලින් ගොඩාක් දුරට මං ඇදගෙන ඇදගෙන ගොඩක් දුරට යනවා කියන්නේ අක්ෂක් කෙලිම මේ මෙතන ඉඳලා කෙලිම සෑහෙන දුරකට ගිහින් තමයි එකපාරටම කඩලා දාන්නේ. එහෙම එහෙම ස්පේස් එකක් හරි ටයිම් එකක් නැහැ ඔය හිත කියන විකාර ඔය තියෙන. එහෙම මේ ඔතෙන්ද ගියාට පස්සේ මේ ස්පේස් ඇන් ටයිම් මොකුත් නැහැ. අර අල්ලගෙන හිටපු දේ දැනෙන විදිහනේ ගැලවිලා යනවා. ඒ කියන්නේ කඩුව අතින් ගිලිහිලා යනවා වගේ. එහෙම නැත්නම් බැලුමේ පුපුරලා ගියා වගේ. ඉතින් ඒක අත්විඳලා තියෙන එකේ තවත් එක පැතිකඩක් තමයි ඔය තියෙන්නේ. තව ඉස්සරහටත් ඔయితත් වැඩි නැතිලා නන්නත්තර වෙලා භද්‍ර හොයන්න බැරි වෙනවා. භද්‍රට අන්නත්තර වෙලා ඉන්නේ කොහොමද? කෙල වේවා කියලා ප්‍රාර්ථනා මට එච්චර සතුටක් ඇත්තේ නැහැ. කවුරු හරි ගිහිල්ලා මේ සම්පූර්ණ නන්නත්තරලා යනවනම් ඒ කියන්නේ සෝනන්ස මට තේරෙනවා මොකද පළවෙනි ඉස්සෙල්ලා සරවලත් යන්නේ අර කළු ලොකු මේ ලොකු කියන්න බැරි උමකඩකට වගේ ගිහින් තමයි ඔය ඔක්කොම ඊට පස්සේ ප්‍රභාෂර මනස ඇවිත් ඒවා ඔක්කොම ඉතින් සිතට දැනෙන ඒවා තමයි ඒ වුණාට ඒවත් ඉතින් ඇත්තකුත් තියෙනවා මොකද මොලේ වෙනස් වීම කටකට ගාලා ඇහෙනවා. ඒ කියන්නේ ඒකේ ඒ කියන්නේ අපිට ඒක හීනයක්ම කියන්න බෑ. චේන්ජ් එක හොඳට තේරෙනවා මේ ෆිසිකලි. ඔය ඉතින් සමස්තෙම වෙනස් වීමක් වෙන්නේ. නමුත් ඒකේ එක එක ලේයර්ස් තියෙනවා. ඒක තමයි යොබුදුජානනාචේ රූප අවස්ථාව, වේදනා, සංඥා, සංකාර, විඥාන කිය කඩලා කඩලා පෙන්ලා දීලා දෙන එක එක විදිහට මේ සීමාව කඩ කඩ යනවා. ඉතින් ඉස්සලා ඉස්සලා එකේදී තද බල ඉම්පැක්ට් එකක් නැහැ. නමුත් ඒකේ ඇඩ්වෙන්චරස් ගතියක් තියෙනවා. යන්න යන්න යන්න යන්න ඒක ගාක් ඩීප් ලේයර්ස් වලට යනවා. ඉතින් අර අද්දකින් තියෙන කෙනා නිසා සූදානමින් අනේකයි තියෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අවසරයි මේ අරූප සංඥා ගැන කිව්වේ ওই වගේ දෙයක් වෙනකොට මට කෙලිම මේ අරූපෙට සංඥාවල් නැහැ. ඒ කියන්නේ සතියත් එක්ක එන එතකොට සුවඳවල් එහෙම ඒව මොනවද සෝමස ওই වගේ වෙලාවක? ඔක්කොම රූප සංඥා. ඒවත් රූප සංඥා. ඒක හැබැයි මේ මේ මේ තියෙන රූප විදිහට ඒ කියන්නේ දැන් මේ මල් වලින් දැනෙන සුවඳ කියන්න බෑ ඒකනේ. ඔය ඒක කොකාරි මනසෙන් හදාගන්න ඒවද ඇත්තද නැත්නම් සංස්කාරද මේ සංකල්පද යථාර්ථද කියන්න බෑ. නමුත් සංඥා තියෙන තාක්කල් ඉතින් රූප කොටසේ තමයි තියෙන්නේ. සංඥා මේ පරණ සංඥා එන්න පුළුවන් නේද? ඒ වගේ ඒවා. පින් පින් සිතේ. පෙරවන් සරණයි.